හොදම එහෙමනම් මේ වාට මහිතන ගොඩක් පාන්තර වෙන්න ඕන මේ වෙලාව නේද දැන් ඇවිල්ලා හතරයි හතිස් ගනක් ඕ එක තමයි මහ පාන්දරන මේ දිරි පාන්දර තම ඇත්තටම මේ එකන්නේ මේ වගේ ධර්ම විග්‍රහයන් කරගන්න පුළුවන්න හිමිදිරි පාන්දර ඒවෙලාවට මුළු ලෝකෙම නිදින හැමෝම නිදී ඉගැන මේ කැන්නේ මේ ස්වභාව දහමත් මේ වෙලාවේ කිසිම කලබලයක් නැති වෙලාවට මනසත් ඒ විදිටම නිවිලා තියෙන වෙලාව එතකොට ඒ වෙලාව තමයි වෙලාව. ඉතින් අර අර ඔය යාම තුන ගැන පෙන්නනවනේ නේ. බුදු බුදු කෙනෙක් පහළ වෙන්නෙත් ඔහොමනේ. ඉතින් ඒ වෙලාව තමයි ඇත්තටම හරි සුදුසුම වෙලාව තමයි මේ කලබලකාරී පරිසරය. ඒ ඇත්තටම කලබලකාරී ස්වභාවයෙන් මිදිලා කියන්නේ තමන්ගේ මානසික ස්වභාවයෙන් තමන් අත්දකින්නේ ඒ වෙලාවේ. සිතුර බලන්න මනස මනස නිවිච්ච තැන අන්න බලන්න මනස නිවිලා තියෙන වෙලාව අර කලබල කාරී ස්වභාවයෙන් නිවිලා තියෙන විශ්වභාවය. එතකොට මේ ඒ වෙලාව තමයි යමක් ග්‍රහණය කරගන්න පුළුවන්. හොඳට. ඇත්තටම අනිත් වෙලාවල් වලට වැඩිය ওই වෙලාව තමයි යමක් ග්‍රහණය කරගන්න පුළුවන් වෙලාව. හොඳයි. ඉතින් ඔබතුමාට මේ අපි මිරිසල්ලා සාකච්ඡා කරා. මේ ඔබතුමාට ඒ සාකච්ඡාවල නුච්චයමක් හමුවෙන්නේ නැති. ඉතින් එතනින් ඔබතුමාට පුළුවන් ඒ ඒ අපි කතා කරපු තැන්ම තව ටිකක් ගැඹුරට අපිට කතා කරන්න පුළුවන් වෙන විදිහට ප්‍රශ්න ටිකක් මතු කරලා අපිට යන්න පුළුවන්කම තියෙනවා. අපි එදා වගේම පටන් ගමු. හොඳයි. ඔබතුමා එහෙනම් අහන්නකෝ බලන්න ඔබතුමාට තියෙන ගැටලු එක එක. මාත්‍යා මම මෙහෙම පටන් ගමු. මට ඉස්සෙල්ලාම අර තියෙනවා දැන් මම මේ දවස් ටිකේ මහපු දාත්තේ ධර්ම දේශනාව මට ගොඩක් ගැටලු ඇත්තටම සමේ निराකරණය වුණා. ඒතකොට මට ඇත්තටම අර මේ දැන් අපි මේ දැන් යම් දෙයක් මට ඇහෙනවා නම් මේ වෙලාවේ මට දැනෙනවා නම් පේනවා නම් ඔය දෙය ඇත්තටම පූර්ව කර්මජවර වෙනවා කියන විස්තරය පොඩ්ඩක් මට පැහැදිලි කරගත්තා නම් ඇත්තටම මේ ලේසි මොකද මේ දැන් මට මේ වෙලාවට ඇහෙන්න තියෙන දෙයක් වෙන කොහට දැන් ඇහුණා කියලා අපි සංසිධයක් දකිනවනේ ඒක ඇයි මට මේ වෙලාවේ ඇහුනේ මේ නැත්තම් වෙන වෙන වෙලාවක නැත්තම් වෙන කෙනෙකුට එහෙම දෙයක් නෙමෙයිනේ ඇත්තට මේ දෙයක් වෙන්න මොකද කර්මජෝ ප්‍රශ්නයක් තියෙනවනේ අන්න ඒක චූටි ගැට්ටුවට නිරාකරණය මම මම ඊයේ ධර්මදේශනාවක් අහන් ගියා මට ඇත්තටම ඒක මේ අහන්න හරියට ක්ලික් වුණේ ඇත්තටම පුළුවන් නම් මේකත් මේ හැමෝටම ඇති මේ ප්‍රශ්නේ. ඒතර අර අපිට අර මේ මේ අර පරණ තියෙන දැන් සාමාන්‍ය මේ මේ මේක ඇයි මෙහෙම වෙන්නේ කියන හේතුවත් නිකන් ඒක निराකර ගන්න ගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. ආ හොඳයි. ඒක ටිකක් ගැඹුරුට මට කියන්න මම ඒක ඒ කියන්නේ ටිකක් විස්තර කරන්න වෙනවා මට. මෙහෙමයි. දැන් ඔය ඔය ඔය කතන්දරේ තමයි අපි දැනගන්න ඕන තැන. ඕක තමයි මේ ඒ කියන්නේ දැන් මේ වෙලාවේ යමක් ඇහෙනවා කියලා කියන්නේ යමක් ඉපදෙනවා කියන එකයි. යමක් පේනවා කියන්නේ යමක් ඉපදෙනවා. යමක් දැනෙනවා කියන්නේ ඉපදෙන ස්වභාවයක් තියෙන්නේ. ඒ කියන්නේ මේ මේ දැන් වෙන්නේ මේ මේ වර්තමාන මොහොතනේ හැම මොහොතකම පච්චුප්පන්න මොහොතක තමයි යමක් යමක් යමක් කියලා ඉන්නේ. ඒකට බලන්න, ඊ හැම තැනකම තියෙන්නේ ඉපදීමක්. ඒ ඒකට තමයි ජාතිය කිව්වේ. ජාතිය. ජාතිය කියන්නේ ඉපදෙනවාට. මොන જાතියද? අපි අහලා තියෙන જાති තියෙනවා මේ මව්කුසින් ඉපදෙන જાති තියෙනවා. එතකොට මව්කුසින් ඉපදෙන જાතියකට අපි ගියොත් එහෙම මහ පොළොවේ වලදාන මරණයක් තියෙනවා. ඔන්න බලන්න. ඔව්. එතකොට බලන්න ඒ ඒක තමයි මේ සම්මතය අපි දැනගෙන තියෙන ඉපදීමයි මරණයයි කියන එක. හරිනේ. එතකොට එතකොට අපි තව ටිකක් හොඳට බැලුවොත් ඇත්තටම කවුද ඉපදුනේ කවුද මැරෙන්නේ? ඉපදුනේ කවුද කවුද මැරෙන්නේ කියලා. එතකොට මොකද්ද මේ කියන ಜಾතිය කතන්දරේ. එතකොට බලන්න මේ මොහොතේ අපිට පේනවා දැන් ඔබතුමා ඉපදිච්ච බව දැන දන්නේ කොහොමද? ඔබ දැක්කද ඉපදිච්ච බව? ඔබ ඉපදෙනවා දැක්කද? ඒක ඒක දැක්කේ නෑ මත්තයා. ඒ නෑ. ඒතුළු ඒක දැනගත්තේ කොහොමද? දැනගත්තේ ඇතර දැන් සාමාන්‍ය සම්මතයක් වශයෙන් දැන් අපි මවකුසට ඇවිල්ලා ටික කාලයක් ගියට පස්සේ තමයි එතන අපි මේ අපිට දැනීමක් එන කාලයක් එතනකෝ ඇත්තම දන්න. හැබැයි ඉතින් ඒක නෙමෙයි මට හිතන මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඉපදීම නේද මහත්තයෝ. දැන් සාමාන්‍ය මම ඔව් එතකොට මම ඇහුවේ ඇහුවේ ඒකයි. මම තව මම තව සරල දෙයක් ඔව් මං දැන් ඊයේ මං ඊයේ ගියේ ඇත්තටම අර මේ ආමිකේ කෙනෙක් වල දාලා මේ පුච්චන තැනකට. ඊට පස්සේ මං ගියේ අර මේ ආදනාගාරයට. ඉතින් මේ මිනිහ දාලා පැය එකමාරක් ඇතුළත අලු වෙලා එනවා. එතුරේ අලුටික ඔක්කොම් මේ සාමන මල් පෝච්චි සීයක දෙසියෝක ලස්සන්ට ආධානය කරලා තියෙනවා මම බැලුව මොන්න කර්මයක්ද මේ ජීවිතය ඉපදෙනවා මැරෙනවා මොනවද මේ මන්නේ මන්නේ වගේ වගේ එන්න අදහත් මේ හිතට දැවුණා ඒතින් භාග්‍යතුන් වහන්සේ කෙනෙක් මේ පේන ඉපදීම වර්ගයක් නෙමෙයි අත්‍තරම දේශනා කරන්න ඇත්තේ ඊට වඩා ගැඹුරු දෙයක්ත් තියෙනවා කියලා අපි අර තියෙන ධර්මයේ ටච් කරන කියන්නේ ඒ මාර්ගයට ෆීල් වුණා මට පොඩ්ඩක් එතකොට මේ එතෙන්දින් බලන්නකෝ දැන් හොඳට බලන්න දැන් එතකොට මේ eh, දැන් ඔබතුමා ඉපදිච්ච බව අපි අනිත් ඔක්කොම පැත්තක තියමුකෝ බාහිර ඔව් කට්ටිය. ඔව්. Taman ගැන ඉස්සෙල්ලා හොයමුකෝ බලන්න. දැන් ම- දැන් ඔබතුමා ඉ- මව්කුසකින් ඉපදෙන බව ඔබතුමා දැන් දැක්කද? මම දැන් එහෙම ඉපදෙනවා. දැන් දන්නේ මව්කුසින් ඉන්නේ එහෙම දැන් මම දන්නේ <laughs> දන්නේ නැහැ. ඒක දැනගත්තේ කොහොමද? එහෙම දෙයක් වෙලා ඒක තියෙනවා මහතුයි කියලා දැනගත්තේ කාලෙකට පස්සේ කවුරු හරි ඒ කියන්නේ ඒ ඒක දැනුනෙත් කොහොමද? කණෙන් ඇහුණාද? ඇහෙන් දැක්කද? නහයෙන් ගය මේ මේ ඇහැ කන නාසය දිව කය මේ පහෙන්ද හම්බ වුනේ. ඒ එහෙම එකක්. නෑ නෑ මේ සිතෙන් සිතෙන්ම තමයි දැනගත්තේ ඇත්තේ. අන්න එහෙනම් සිතින් තමයි දැනගත්තේ නේද? ඒක තමයි. එහෙනම් එතකොට බලන්න සිතින් තමයි දැනගත්තේ ඉපදුනා කියලා. එතකොට මැරෙනවා කියලා කවදා හරි දැන් ඔය ඊ මැරිච් එක දැනගත්තේ කොහෙන්ද? ඇහෙන්ද, කනෙන්ද, නහයෙන්ද, දිවෙන්ද කොහෙන්ද දැනගත්තේ? ඒකත් සිතින්ම තමා දැනගත්තේ එතකොට මාර වැඩක් ඉපදුනා කියලා දැනගෙන තියෙන්නේ මේ සිතින් හිතෙන් එතකොට කවුරු හරි දැන් ඔයාගේ මරණය දකින්න බෑනේ ඔයාට කවදාවත් එහෙනම් කවදාවත් කවදාවත් බෑ අනුන්ගේ මරණයක් තමයි දකින්නේ නේද එතකොට අනුන්ගේ මරණයක් දකිනකොට ඒක දැනගෙන තියෙන්නේ කොහෙන්ද ඒක දැකලා තියෙන්නේ සිතින්මයි එතකොට දැන් ජීවත් වෙනවා කියලා දැන් දකින්නෙත් කොහෙන්ද මේ දැන් ජීවත් වෙනවා කියලා ඒකත් සිතෙන්නේ කුසේ කොහේරදි ඇස කන මොකක්ර සිදි ක්‍රියාකාර්තය තම දකින්න ඇතරද ඒ කියන්නේ ඇස කණනාසේ දිවකය කියලා ක්‍රියාකාරිත්වයකින්ද දකින්නේ නැත්තම් නෑ නෑ නෑ ඒක අපි කර ඇනේ බයි බයි බාහිර දෙස් මෙවරු මේ ඇස කන නාසය දිව කය මේ කියන්නේ බාහිර ආයතනත් උපයෝග කරගෙන යන ගමනකදී අර ඇතුළේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන එකද සිතුවිල්ලක් මොක දැක්කා ඇසුනා මේ කක ඒකින් නම් දන්න මෙන් මේ දෙයක් වෙනවා කියලා තර අර එහෙම ක්‍රියාකාරයක් අන්තිම අර දැක්කා දැක්කා පමණයි කියන නවතේදී මට තේරෙනවා මේක ක්‍රියාදාමයක් වෙලා දිනවා කියලා ඒ දෙකෙන් තමයි දැන් මට ඇත්තම ජීවිතේ පේන අර කණ්ණාඩි මේ පහම ඇතුළට හැරවලා අර මේ ක්‍රියාදාමය ඇත්තටම පේන ටික සාමාන්‍ය දුරට මේ මෙන්න මේක තමයි මේ වෙන්නේ කියලා මට දෙයක් ඇත්තටම තේරෙනවා හරි ඒකත් ගන්නකො මෙහෙම දැන් ඇහෙනවා හරි ඔන්න ඔන්න ඔතනට අපි දැන් බලමු එතකොට එහෙනම් ඔතනදිත් අපිට හම් වෙලා තියෙන ජීවත් වෙනවා කියලා අපි දැනගෙන දැනගන්නෙත් මේ සිතක් වැඩ කරන නිසා දැන් මේලා හිත වැඩ කරේ නැත්නම් එකක්වත් දැනගන්න බෑනේ බෑ නතරම් බෑ එතකොට ඇහත් තියෙන බව දැනගත්තේ කොහොමද ඒකත් හිතින් තම දන්නේ එතකොට මාර වැඩක් නෙවෙන්නේ හරි හොඳ බලන්න කන කය දිව කය ඔය ඔක්කොම දැනගත්තෙත් එහෙමයි ඒක එහෙමයි එහෙමයි. ඒකට පේනවා කියලා දැනගත්තේ ඒත් ওই විදිහට නේද? ඉතින් නේද? පේනවා ඔව් පේනවා කියලා දැනගන්න හිතෙන් හෙනවා කියලා හිතෙන් දැනගන්නවා. හැම දෙයක්ම හිතෙන් තමයි දැනගන්නේ. <laughs> එහෙනම් ඇහෙන පේන දැනෙන කියන ඔක්කොම ටික අපි අරන් බැලුවොත් එහෙම ඔක්කොම තියෙන හිතන බවක් නේ. හිතන බවක්. ඇත්තටම හිතන බවක් තියෙන්නේ. එතකොට බලන්න ඉපදෙනාගෙන ඉපදෙන්නෙත් හිතින්මයි. මැරෙනගෙන මැරෙන්නෙත් මැරෙන කෙනෙක් ගැන දැනගන්නෙත් හිතින්මයි. ඔන්න බලන්න දැන්. එතකොට හිතක් ඉපදිලා හිතක් මැරෙන කතාවක් නෙවතන තියෙන්නේ. ඔව් ඒක ඇත්ත ඒක ඇත්ත. හිතක් ඉපදින හිතක් මැරෙන කතාවක්ම තමයි තියෙන්නේ. වෙන කිසි දෙයක් නැහැ. වෙන කිසි දෙයක් නැහැ. එතකොට වල කපන්න වෙන්නේ හිතේ නේද? එහෙමයි එහෙමයි. අන්න මෞකුස තියෙන්නෙත් ඔතන නේද? ඔව් මෞකුසත් මෙතන ඇත්තටම තියෙන්නේ. ආ එතකොට එන ඔය මොකක්ද ඉපදෙන්නේ? හිතක් ඉපදෙනවා කියන්නේ මොකක්ද? හිතක් ඉපදෙනවා කියන කතන්දරය තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ. ඕකට තමයි සමුදය කියලා කිව්වේ. ඔන්න ඔය ඉපදෙන එකට තමයි සමුදය කිව්වේ. මොකක්ද ඔය ඉපදෙන්නේ? අන්න ඔය ඉපදෙන ස්කන්ධ පහ. ඔය ස්කන්ධ පහට කියන රූප වේදනා සංඥා සංකාර <laughs> එතකොට ඔන්න බලන්න දැන් ඔබ වැටිලා ඉන්නවා අසුචි වලකට. දැන් ඔබ ඔබ අසූචි වලකට වැටිලා ඉන්නවා නම් ඕකේ වෙන මුකුත්ම නැත්තම් ওই වලේ අසූචි විතරක් නම් තියෙන්නේ. දැන් ඔබට මේ වලෙන් ගොඩ යන්න කඹයක් හදන්න හරි ඉනිමගක් හදන්න හරි වෙන්නේ මොන වෙයින්ද? මොකෙන්ද හදන්න වෙන්නේ? මේකෙන් මොන අසූචි වැටිච්ච දේම <laughs> එහෙනම් ඔබ බලන්න ඇහැ කියන්නේ තොන්න අසූචි වලින් හදපු කෑල්ලක්. කන කියන්නේ අසූචි වලින් හදපු කෑල්ලක්. නහය කියන්නේ අසූචි වලින් හදපු කෑල්ලක්. කය කියන්නේත් අසුචි වලින් හදපු කෑල්ලක්. එතකොට ඔය කෙස් ලොම් නියදත් ඔය ඔක්කොම ටික මොනවාද අසු අර ඉනිමග හදන්න ගන්න අසුචි වල කොටස් ටිකක් නේද? ඔව්. එතකොට බුදු පියාණන් වහන්සේට මේ ධර්මය පෙන්වුවේ මේ වැටිලා තියෙන තැනින් ගොඩ එන්න පුළුවන් ඉනිමගක් හදා ගන්න හැටි. එහෙම නැත්නම් මේ ඔරුවෙන් ඔරුවක් හදලා මේ ඔරුවෙන් ගඟකින් එගොඩ වෙන ක්‍රමය. ওই උපමා ඔක්කොගෙම පෙන්නුව එකම කතාවක්. එකොඩූච්ච කට්ටියට මොකද කිව්වේ ඔරුව කර තියන් යන්නකෝද අතෑරලා දාන්න කිව්වද? අතෑරලා දාන්න. <laughs> අතෑරලා දාන්නකෝ. එහෙනම් අසුචි වලක වැටලා තියෙන කෙනා ඉනිමක් හදලා ගොඩ ගියාට පස්සේ ඒක මට උදව් කරේ මේ ඉනිමගනේ කියලා ඒක කරේ තියන් ගියොත් හරියයිද? නෑ නේ. බලන්න ඒක අතෑරලා දාන්න. ඒක අතෑරලා නොදානකම් ඔරු දැන් බලන්න ඔරුවේ නැගලා ගිහලා ඔරුවෙන් බහින් නැති වෙනකම් ඔරුවේම නේද? එහෙම එහෙම ඇත්තටම එහෙමයි. අසූචි වලින් අසූචි කියන්නේ ගඳ ගහන එක. හැමතැනම. එතකොට අසූචි චුට්ටක් තිබුණත් ගඳ එකමයි කියනවනේ. එතකොට බලන්න දැන් උයිරිමක කරේ තියන් යනවනම් තාම අසූචි ගොඩින් මිදිලාද? නෑනේ. නෑ නෑ නෑ නෑ. එහෙනම් එහෙනම් අපි දැන් අසීල මහත්තයා ඔය ඔය ඉනිමක අතාරින්න ඕන වෙලාව. හරිද? <laughs> ඒකයි. ඒ කියන්නේ ඒ දැන් හිතන්න. එතකොට බලන්න එහෙනම් ඔය ඔබට එහෙනම් ඔය ඔය කියන ඇහැ අල්ලන්න පුළුවන් එකක්ද එතකොට හිතින් හැදෙන ඇහැ. කන අපේ කවදාත් බෑ බෑ කවදාත් නෑ මත්තේ. කන්න ඇහැ ඉපදෙන කතාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට ලෝකයේ හම්බ වෙන්නේ අතීතේවත් අනාගතේවත් නෙමෙයි. මේ පච්චුප්පන්න මොහොතේ තමයි යමක් කියලා ගොඩ නැගෙන්නේ. ඒ ඉපදුන්නේ මේ මොහොතේ. අන්න හරි ඉපදෙන්නේ. හොඳ වචනයක්. හරියටම හරි. එහෙනම් ඉපදෙන එකක් නම් තියනවද? ඉන්නවද? තියෙන දෙයක්ද? ඉපදෙනවා කියන්නේ ඉතුකුට හෙව තිය ඉන්නවා කියන්නත් බෑ තියෙනවා කිය ඉපදෙනවන මහත් ඒවෙල ඉපදෙනවා අන්නේ සියුම් ඥානි තියෙන්න ඕනේ එතකොට බලන්න එහෙනම් තියෙනවා ඉන්නවා කියන තැනින් අහුවෙන්නේ නැත්තම් ඇත ඒ කියන්නේ තියෙනවා නම් තමයි ඇත වෙන්නේ ඉන්නවා නම් තමයි ඇත වෙන්නේ ඒ ඇත වුණොත් තමයි නැත වෙන්නේ හරිද එතකොට ඉපදෙන ධර්මයක් නම් අන්න බලන්න නැහැ කියන්න බෑ එතකොට ඒක නිරුද්ධ වෙන ධර්මයක් නම් ඉපදෙනවා කියන්නද ඒ ඒතකොට බං මෙහෙම දැන් දැන් යමක් ඉපදෙනවා කියනකොට ඥානය මොකක්ද අපිට එන්නේ නිරුද්ධ වෙනවා කියන එකයි යමක් සමුදය වෙනවා නම් ඒ සමුදය වෙන ධර්මය කියන එකේ අනිත් පැත්තේ ඥානය තමයි නිරුද්ධ වෙනවා කියන එක යමක් ඉපදෙනවා නම් ඒකේ අනිත් පැත්තේ ඥානය තමයි මැරෙනවා කියන එක. තේරුණාද? ඒ කියන්නේ අන්න හරි. හට ගැනීමක් තියෙනවා නම් නිරුද්ධ වීමක් තියෙන්න ඕනේ. නිරුද්ධ වීමක් වෙනවා නම් හට ගැනීමක් තියෙන්න ඕනේ. මෙන්න මෙහිම උපජිත්තා නිරුද්ධත්වය කියන්නේ අන්න හරි. එතකොට බලන්න යමක් මේ විදිහට හට ගැනීමක් වෙනවා නම් නැහැ කියන්න බෑ. එන නැත කියන තැනින් මේ දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. එතකොට ඒක නිරුද්ධ වෙනවා නම් තියනවා කියන තැන දෘෂ්ටියට වැටෙන්නේත් නැහැ. එහෙනම් නැත නැත අන්ත දෙකින්ම මිදිලා මේ මැද මැදින් දකින්න ක්‍රමේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඒකයි. එතකොට බලන්න එහෙනම් දැන් ඔබතුමේ දැන් ඕ දැන් අසීල මහත්තයට දැන් දැන් මේ හැම දෙයක්ම මේ මොහොතේ ජීවත් වෙනවා කියලා මේ මොහොතේ ඉපදින ඉපදින සිතක් නිසා තමයි හම්බ වෙන්නේ. එතකොට සිතක් කියන්නේ මොකද්ද? ඔන්න උතන්ට අපි එන්න ඕනේ. එහෙනම් අපිට පේනවා මේ ලෝකය කියලා මොකක් හම්බ වුණත් ඉපදිච්ච බවක්, මැරෙන බවක්, ජීවත් වෙන බවක් ඕනම දෙයක් පේන, ඇහෙන, දැනෙන මේ මොනකක් වුණත් ඉපදෙන බවක් තියෙන්නේ. මොකක් ඉපදෙන බවද? සිතක් ඉපදෙන බවක් තියෙන්නේ. අන්න එහෙනම් ඔන්න උතන දැනගන්න තියෙන්නේ. ඔන්න ඕක ගැන තමයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. ඕක තමයි ජාති ධම්ම සූත්‍රයේ පෙන්වන්නේ ඇහැ ඉපදෙන ස්වභාවයයි. රූපයේ ඉපදෙන ස්වභාවයයි. චක්කු විඥානයේ ඉපදෙන ස්වභාවයයි. චක්කු සම්පස්සේ ඉපදෙන ස්වභාවයයි. චක්කු සම්පස්සචා වේදනාව ඉපදෙන ස්වභාවය. ওই විදිහටම කන, නහය, දිව, කය, මන මේ ආයතන 6ම ඇහැ කන නාසය දිව කය මන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන જીව විඥාන කාය විඥාන මනෝ විඥාන එතකොට මේවට තියෙන ස්පර්ශ මේවෙන් ඉපදින වේදනාවල් මේ එකක්වත් තියෙනවනේ මේ මොහොතේ ඉපදින ස්වභාවය තියෙන්නේ අන්න බලන්න ඉපදින ස්වභාවය තියෙනවා කියලා කියනකොට බලන්න එතකොට මේ දැන් තමයි මේ ලෝකේ හටගන්නේ එහෙනම් ඊ ඉපදෙන ස්වභාවය නිසා තමයි අපිට යමක් හම්බ වෙන්නේ. ඒ හම්බ වෙනකොට තමයි ලෝකය කියලා අපිට ඉපදෙන්නේ. ලෝකය එහෙනම් තියෙනව නෙමෙයි. ලෝකයේ ඉපදෙන ස්වභාවය. අපදෙන ස්වභාවය. එහෙනම් ලෝකයේ ඉපදෙන ස්වභාවය නම් ලෝක නිරෝධය වෙන ස්වභාවයක් තියෙන්න ඕනේ. නේද? වය වෙන ස්වභාවයක් තියෙන්න ඕනේ. එහෙනම් බලන්න ලෝකයේ ඉපදෙනවා නම් ඒක වර්තමාන මොහොතේ දැන් වෙනවා නම් අතීතයේ කතන්දරයකුත් නෙමෙයි අනාගතයේ කතන්දරයකුත් නෙමෙයි. මේ දැන් හටගන්න සිද්ධිය. එහෙනම් ඔබ ඉපදින්නේ දැන්. අන්න බලන්න. ඔබ ඉපදින්නේ දැන් ඔබ මැරෙන්නේ දැන්. මේ මොහොතේ. එහෙනම් එහෙම එහෙම. නෝකට කියනවා ෂණික උපත මරණය කියලා. ඕකට කියනවා ෂණික මේක හැම හැම වෙලේ හැම වෙලේම අපි අත්දකින දෙයක් තමයි ඉපදිනවා මැරෙනවා ඉපදිනවා මැරෙනවා ඉතින් නේද? ඒ ඕකට කියනවා ෂණික උපත මරණය කියලා. ඔන්න ඔය ඉපදීම තමයි අපි දකින්න ඕනේ. හැම මොහොතේම එහෙමයි. එතකොට බලන්න යමක් ඉපදෙනවා නම් ඒක මෙරිලා යනවා නම් ඒ කියන්නේ අර බලන්න යමක් හට ගන්නවා නම් නිරුද්ධ වෙනවා නම් හරිද? හොඳට බලන්න. යමක් හට ගන්නවා නම් ඒක නිරුද්ධ වෙනවා නම් යමක් ඉපදෙනවා නම් යමක් මැරෙනවා නම් ඔන්න උතන තියෙනවා මහා ගැඹුරු කතාවක්. ඔන්න උතන තියෙනවා සමුදය කියන එක. ඉපදෙනවා කියනකොට සමුදය. අන්න බලන්න මැරෙනවා කියනකොට නිරෝධය. නිරෝධය. අන්න හරි. ඔන්න ඕක තමයි අපි දකින්න ඕනේ. ඕක තමයි දැන් බලන්න ඔබට මේ මොහොතේ මෞකුසක් කියලා හම් වෙන්නේ සිතුවිල්ලක් නම් මේ දැන්නම් ඔබට මරණය මරණය කියන එක මැරෙනවා කියන එකත් හම් වෙන්නේ ওই විදිහට සිතුවිල්ලකින් එහෙනම් බලන්න ඉපදෙන්නේ සිතින් මැරෙන්නේ සිතුවිල්ල. ඉපදෙලා තියෙන්නේ සිතුවිල්ල. මැරිලා තියෙන්නේ සිතුවිල්ල. එතකොට බලන්න දැන් ඕක වලදාන්න වෙන්නේ කොහෙද ඕක වලදාන්න වෙන්නේ හිතේමයි එහෙමයි එහෙමයි ඔය ඕක දකිනකොට ඕක දකිනකොට සිතුවිල්ලක් හටගෙන සිතුවිල්ලක් නිරුද්ධ වෙන කතන්දරේ සිතුවිල්ලක් ඉපදිලා සිතුවිල්ලක් මැරිලා යන කතන්දරේ දකිනකොට දැන් බලන්න ඔන්න ඔය එතකොට එහෙනම් මහ පොළොව මව් කුසින් ඉපදෙන කතන්දරේ මහ පොළොවේ වල දාන කතන්දරිනු නිදහස් නේද යා එහෙමයි එහෙමයි මාත් ආ දැන් තියනවා නියම තැන. අන්න බලන්න. එහෙනම් මව් කුසින් ඉපදිච්ච අයට තමයි මහ පොළේ වල දාන්නේ. ඔන්න බලන්න දැන් වැඩි. අන්න බලන්න මව් කුසින් ඉපදිච්ච අයව තමයි මහ පොළේ වල දාන්න වෙන්නේ. දැන් ඔතනින් මහ පොළේ මව් කුසින් ඉපදිච්ච කෙනාගෙනුයි මහ පොළේ වල දාන කෙනාගෙනුයි දෙන්නගෙම නිදහස්නේ. ඔබ දැකලා නැහැ උපතවත්. මව් කුසින් උපත ඔබ දැකලත් නැහැ. මහ පොළේ වල දාන මරණය දකින්නෙත් නැහැ ඔබ. ඔබ දකින්නේ සිතක ඉපදීමක් සිතක නිරෝධයක් විතරයි. එතකොට සිතක් ඉපදෙනකොට තමයි ඔබ ඉපදෙන්නේ. ඒ සිත නිරුද්ධ වෙනකොට ඔබ මැරිලා. ඒ ඒ සිතේ ඉපදිච්ච කෙනා මැරිලා. ඒ කියන්නේ අන්න මං කියන දේ තේරෙනවද? මේ මේ මේ ටිකක් ගැඹුරු කතාවක් ඔබතුමා ගැඹුරින් අහපුවහම එතනටමයි ආවේ. හොඳයි. ඒ කියන්නේ එහෙනම් මේ සිතක් ඉපදෙනවා කියන්නේ මොකද්ද? ස්කන්ධ හට ගැනීම. මොන ස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ හට ගැනීමක් හැම මොහොතකම සිද්ධ වෙනවා. ඔන්න උතන්ට කියනවා සලායතන ඔය සලායතන කියනවා සලායතන කියලා. මේ සලා එන බලන්න ස්කන්ධ හට ගන්නකොට තමයි යමක් හම්බ වෙන්නේ. අන්න යමක් හම්බ වෙන තැන තමයි ඉපදෙන්නේ. මම ඉපදෙන්නේ. මේ දැන් මේ දැන් ඉපදෙන්නේ. දැක්කා. ඔව්. ඒතර මොනවද දැක්කා කියන්නේ මත්තයා. දැක්කා හරියට හරි දැන් ඒ කියන්නේ ඇහෙන පෙනෙන දැනෙන මේ ඔක්කොම ටික වෙන්නේ ඔන්න ඔහොමයි යමක් හම්බ වෙන ස්වභාවය ඔන්න උත්සභාවයට කියන සලායතන කියලා එතකොට මේ සලායතන සලායතන කියන්නේ ඇයි ඒ කියන්නේ සලා එතන සලායතන කියලා කියන්නේ මේ හය ආකාරයකට හය ආකාරයක ආයතන ඉපදෙන ස්වභාවය ආයතනයක් කියන්නේ මොකද්ද නිර්මා නිෂ්පාදනයක් වෙන තැන එතකොට මොනවද නිෂ්පාදනය වෙන්නේ එක එක දේවල් පේන බවින් නිෂ්පාදනය වෙන ඇහෙන බවින් නිෂ්පාදනය වෙන බවින් <laughs> නිෂ්පාදනය වෙනවා හිතෙන බවින් නිෂ්පාදනය වෙනවා අන්න ඒයට කියනවා සලායතන කියලා එතකොට එහෙනම් මේ සලායතන කියන තැන තමයි අපි ඉපදි ඒ කියන්නේ අපි හැම මොහොතකම මේ ධර්මය අපිට වැටහෙන කන් අපි දන්නේ නෑ ওই සිද්ධිය ඔන්න ඕ වගේ දන්නේ නෑ එතකොට අපි අපි හිතන් ඉන්නේ ඇහැට පේනවා, කනට ඇහෙනවා, දිවට දැනෙනවා, රණහයට දැනෙනවා, කයට දැනෙනවා. මේම ලෝකයක් අපිට අපි ඉන්නේ මෙහෙම තැනක කියලා අපි හිතන් හිටියට බුදු කෙනෙක් පහළ වෙලා තමයි අපිට කියන්නේ ඕගොල්ලෝ ඉන්න තැන වැරදි. ඕගොල්ලෝ දකින්න ලෝකේ නෙමෙයි, දකින්න දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. ඇහෙන දේ ඔහොම නෙමෙයි සිද්ධ වෙන්නේ. දැනෙන දැනෙන දේ මෙහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ. එතකොට අපි මෙච්චර කල් මේ කතන්දරේ නොදකින්න කල් බුදු කෙනෙක් පහළ වෙලා අපි මොකද කරේ අම්මා මැරිච්ච දුකට අඬපු කඳුළු ගාන කඳුළු බැලුවොත් එහෙම මහා සාගරේ වගේ කියනවා නේද? එතකොට එහෙමයි එහෙමයි. එතකොට එහෙනම් බලන්න මේ වගේ එහෙනම් අපි දන්නේ නැති අපි අහුවෙලා තිබිච්ච තැනකින් ආපු ගමනක් තිබිලා තියෙනවා. ඒ ගමනම සම්පූර්ණයෙන්ම වෙලා තියෙන කතන්දරය අපිට පෙන්වන්නේ බුදු පියාණන් වහන්සේ. ඒ කියන්නේ එත ඒ ඒ ඒ පෙන්වන කතන්දරය තමයි දැන් මම මේ ඔබට ලියන්නේ. එහෙනම් මේ ඔබට යමක් දැනගන්නේ නම් සිතක් හටගන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. මෙන්න මේ සිතක් හටගන්න කතන්දරේ දැනගත්ත කෙනාට තමයි මේ ගැටේ ලියා ගන්න පුළුවන්. අන්න එයාට තමයි මේ බුදු වහන්සේ ඒ දකින්න ක්‍රමය තමයි බුදු වහන්සේ පෙන්වුවේ. එහෙනම් ඒ දකින්න ක්‍රමය පෙන්වන්න උන්වහන්සේ ඇදුවා. යම් යම් ක්‍රමයක්. ඒ ක්‍රමේ හැදුවේ ඔක්කොම මොනවද? ඒ ඔක්කොම මේ අපි වැටිලා ඉන්න අසූචි වලින්ම තමයි අරගත්තේ ඔක්කොම. පෙන්නන්න මේ කතන්දරේ <laughs> තේරුණාද? ඒ හදපු ඉනිමක හැදුවේ මේ මේ අපි වැටිලා ඉන්න තැනම තියෙන මූලද්‍රව්‍ය ටික තමයි එකතු කරගත්තේ. ඒ එකතු කරගෙන තමයි උන්වහන්සේ අපිට පෙන්වන්නේ. එතකොට බලන්න අපිට හැබැයි මෙහෙම දෙයක් දැනෙනවා. ඒ කියන්නේ අපිට මේ හය ආකාරයක කෘත්‍යයන් ටිකක් දැනෙනවා. ඒ කියන්නේ මේ පේන බවක් දැනෙනවා. ඇහෙන බවක් දැනෙනවා. සිග්නල් නැතුව ගියා මහත්තයෝ. ආ ඒක තමයි මට හිතුණා. කමන්නේ. එතකොට අපිට මේ රූපේ කියලා අපි අහුවෙලා තියෙන දැනට අපිට දැනෙනවා පේන බවක්. අපිට මේ පේන බව තුල අපිට පේනවා අපිට දැනෙනවා ඒ පේන බව තුල ඇහෙන ඇහෙන කතාවක් කරගන්න බැරි බව. ඊට පස්සේ ඇහෙන කතාවක් තියෙනවා. ඇහෙන කතාව තුල අපිට මේ පේන බවක් නෑ පේන බවක් ගන්න බෑ කියලා ඒ තුල නේද එතකොට මෙන්නවට අපි නම් දැම්මා මේ පේන බව තුල ඇහැට පේන්නේ ඇහෙන බව තුල කනට දැනෙන්නේ එතකොට නහයට ගඳ සුවඳ කියන තැන අන්න ගඳ සුවඳ කියන තැන නහයට දැනෙන්නේ එතකොට රස කියන තැන දිවට දැනෙන්නේ කය කියන තැන මේ මේ ස්පර්ශය කියන තැන කයට දැනෙන්නේ කියලා එතකොට අයිතර සද්දේ නේ පොඩ්ඩක් මහත්තයා අයිතර පොඩ සද්දයක් එන්න දැන් හරිද මහත්තයා නිශාන්ත මහත්තයා හරිද ඕකාරයක් වගේ ආව එකයි මම බැලුවේ හරි දැන් හරිද මහත්තයා හරි එතකොට එතකොට එහෙනම් අපිට මේ ඔක්කෝම හිමින් හිමින් ලෙහන්න ඕන කතන්දර එතකොට මේ මොකක් වුණත් මේ ඔක්කොම ගොඩ ගැහිලා තියෙන්නේ අපිට මේ මනස මනස කියන ලෝකයේ තුලින් තමයි මේක ගොඩ නැගෙන්නේ මනසේ ලෝකයක් තුළ තමයි අපිට මේක අහුවෙන්නේ. එතකොට එහෙනම් අපිට පේනවා අර අපි අහලා තියෙන මෙන්න මෙහෙම ගාතාවක්. ඒ කියන්නේ චිත්තේන නියති ලෝකෝ චිත්තස්ස පරිගස්ස චිත්තස්සේක ධම්මේසු සබ්බේ වසබම් භූති කියලා. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? මේ සිතින්ම ලෝකයක් නිර්මාණය වෙලා සිතින්ම හැඩතල නිර්මාණය වෙනවා. අනවන සිතින්නේ දැන් අම්මා තාත්තා ගස්, ගෙවල්, දොරවල්, ඉර, හඳ, මේ මහ මුහුද, පොළොව මේ ඔක්කොම නිර්මාණය වෙන්නේ මනසින්මයි. මේ සිතින්මයි නිර්මාණය වෙන්නේ. හැඩතල. එක එක හැඩතල. එතකොට සිත නැමැති ලෝකයක සියලු සත්වයෝ අත් මේ අනුගත වෙලා කියන කතන්දරේ අපිට පේනවා. එතකොට හොඳට බලන්න අන්න එතනදී එන මේ සිතක් හටගන්නේ කොහොමද? අන්න ඕක තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ. මේ සිතක් හටගන්න තැන අපි ඉන්නෙම කොතනද සලායතන කියන තැන. මේ සලායතන කියන තැනදී බලන්න පේනවා කියන්නේ හේතු ගොඩක එකතුවක්. ඇහෙනවා කියන්නේ හේතු ගොඩක එකතුවක්. දැනෙනවා කියන්නේ හේතු ගොඩක එකතුවක්. හැබැයි මේ හැම තැනකදීම ඇහෙන, පෙනෙන, දැනෙන කියන හැම තැනකදීම අපිට හැම ඔක්කොම දැනගෙන තියෙන සිතින්. එතනින් මෙහා එහෙමයි එහෙමයි බෑ එතනින් මෙහා කොයිවත් කතා කරන්න බැරි නම් ඔන්න ඔය හට ගැනීමට කියනවා පංච උපාදානස්කන්ධ හට ගැනීමක් කියලා. ස්කන්ධ පහක් හට ගන්නවා හැමතිස්සෙම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ පහක් හට ගැනීමත් තුළ තමයි යමක් හම්බ වෙන්නේ. එතකොට මේ ස්කන්ධ මේ සලායතන හට ගන්න හේතුව තමයි උන්වහන්සේ පෙන්නනවා මේ නාම රූප කියලා ස්වභාවයක් හට ගන්න. මේ ගතසිස සකස් වෙනවා. එතකොට මේ නාම රූප හටගන්න හේතුව තමයි විඥාන. මේ විඥාන කියලා ස්වභාවයක් පවතිනවා. එතකොට විඥානය හටගන්න හේතුව තමයි සංකාර. සංකාර හටගන්න හේතුව තමයි අවිජ්ජාව. එහෙනම් මේ මේ පටිච්ච සමුප්පන්නව ගොඩ නැගෙන ක්‍රියාවලියක් තමයි මනස තුල සිද්ධ වෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන කියන මෙන්න මෙහෙම ස්වභාවයක් තමයි මේ මනස තුල සිද්ධ වෙන්නේ. අපේ මහත්මයා මම ඔය කෑල්ල මම ඇත්තටම පොඩ්ඩක් ගැඹුරින් විදර්ශනා කළා මට ඇත්තටම මේ දැන් මේක කොහෙන් හරි ඇත්තටම වචන ටිකක් වගේ යන්නේ ඒ වුණාට දැන් මට දැන් මේ සලායත හැටි මේ මෙදක් මේ වෙනදේ ක්‍රියාව මම උත්තර උත්තර හොඳටම පැහැදිලි කරන මගේ අත්දැකලා තියෙනවා අත්දකින්නොත් එක්කම ඒතර මම මේ අවිද්‍යාව දැන් මේ මේ ක්‍රියාදාමයේ ඇත්තට මේ නොදන්නා කම නේද මේ අවිද්‍යාව ඊට අවිද්‍යාව හින්දා මේ මේ සංස්කාර කියන්නේ මේ කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කියන්නේ කයෙන් එක්ක හිතින් හිතන එකක් ඊළඟ හිතින් හිතන දේ මොකක් කතා කරනවා එක්ක ක්‍රියා කරනවා ඔය මේ ප්‍රශ්නයක් එනවා ඒක සංස්කාර සතර පත්‍ය විඥානය මේ මේක ක්‍රියා කරන්න මේ හිත බලපානවානේ දෙකන විඤ්ඥාන කියන්නේ විඤ්ඥාන පත්ය තම නාම මේ නාමරූප කියන්නේ මේ නාමරූප කියන අපි අර ඇහැ කියන බාහිර ඇහැයි ඊට පස්සේ අපේ විඤ්ඥානයයි දැන් මොකක් හරි රූපයක් දැක්කට පස්සේ ඒ කියන්නේ අපි දන්නවනේ තුනක් ඉපදෙනවා කියලා ඒ ඒ තුන ඒ තුනටම නාමය කියන්නේ ඊටසේ මේ නාම රූප කියන්නේ වේදනා සංස්කාර සංඥා වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණය ওই ටික ඒතර ඒකත් අභ්‍යන්තරම දෙයක්නේ අපි නාම රූප කියලා එළියෙන් ගයක් හොයාගන්න බෑනේ ඒ ඒකනේ නේද මහත්ම ඌ කල්පනා කළා මේක ඇත්තටම ගිහින් ලිහින්න ඕන තැනක් නැත්තම් මේක ඉදිරියට යන්න බැරි හින්දා ගොඩාක් කල් කල්පනා කර කර මට වැටහුණු දේ හරියට දන්නේ නැහැ මහත්තයා ඒකයි මේ ආයෙත් ඔක නේ හකන්න ඕන කියලා හිතුවේ මම අන්න හරි ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ අපි දන්නේ නැති කමුලාවකට අහු වෙලා ඉන්නවා රැවටීමකට අහු වෙලා ඉන්නවා කියලා අපි දන්නේ. මේ ලෝකේ ඇත්ත දන්නේ නැහැ. අන්න ඒක තමයි අවිද්‍යාව. එතකොට බලන්න සංකාර කියලා කියන්නේ අරවා කිව්වා වගේ මේ සිතින් අපිට ලෝකේ අහු වෙන්නේ තුන් ආකාරයකට. සිතන බවක් තුළින් කතා කරන බවක් තුළින් ක්‍රියා කරන බවක් තුළින් නේද? සිත කය වචනය. අන්න වචී සංකාර, මනෝ සංකාර, කාය සංකාර කියලා මේ තුන් ආකාරයට තමයි අපිට සංකාර රැස් වෙන්නේ. හරිනේ? ඒ කියන්නේ ඔය ඔක්කොම බලන්න දැන් හිතන බව. හිතන්නේ නැතුව කතා කරන්න පුළුවන්ද? කොහොමද බෑනේ හිතන්න නැතුව ක්‍රියා කරන්න පුළුවන්ද එහෙමයි බෑ මුකුත්ම බෑ එහෙනම් ওই තුන් තැනම තියෙන්නේ මොකද චේතනාවල් නේද ඔක්කොම <laughs> එහෙම එහෙම සංකාර කියන්නේ චේතනාවට ඒ කියන්නේ සිත මුල් වෙලාම තමයි හිතන්නේත් කතා කරන්නේත් ක්‍රියා කරන්නේ එහෙනම් චේතනාවට අනුව තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ චේතනා පහ චේතනාව පහළ වෙන්න ඕනේ. ඒ චේතනාව තමයි ක්‍රියාවක් බවට පත් වෙන්නේ. ඒ චේතනාව තමයි කතා කරනවා කියලා අහුවෙන්නේ. ඒ චේතනාව තමයි හිතන බවත්. තේරුණාද? ඒකයි ඔය ඔය තුනේ ක්‍රියාකාරීත්වය නිසා නේද කර්ම රැස් වෙන්නේ. එහෙම අනිහරි හරි එහෙම තමයි චේතන හම්බික්කවේ කම්මං වදාමී කියලා කිව්වේ ඒකයි <laughs> ඒ චේතනාවට අනුව තමයි මේ සියල්ල අපිට මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ එතකොට බලන්න එහෙනම් චේතනාව පිරිසිදු නම් පිරිසිදු චේතනා ගෙන දෙයි වාසනාව නේද චේතනාව පිරිසිදු නම් අන්න බලන්න ඒකේ ඒකේ ඒකට ලැබෙන විපාකයක් ඒ වගේ එකක් තමයි සිද්ධ වෙන්නේ එතකොට විඥානය විඥානය කියන්නේ මේ දැනගන්න ස්වභාවයට දැන් මේ ගහකට දැනගන්න බෑනේ මේසකට දැනගන්න බෑනි පුටුවකට දැනගන්න බෑනි ගලකට දැනගන්න බැරි හේතුවයි ඒක විඤ්ඥාන කියන සභාවයනෑ. එතකොට අන්න බලන්න ඒවා අචීතනිකයි. මේ මේ විඤ්ඥානය කියන තැන තමයි සචීතනික බවත්තිය සචීතනික බවත්තිය යන්න හරි ඒ විඤ්ඥානය කියන සභා විඤ්ඥානය ගැන දැනගන්න සභාවයට දැනගන්න පුළුවන් සභාවයක් තියෙනවා. එතකොට මේ නාමරූප කියලගෙනට ඔතන විඤ්ඥානපත්්‍යයා නාමරූප කියනකොට මේ අපිට දැනෙනවා ගතසිත කියලා මේ ගතසිත සකස් වෙන ස්වභාවයක්. එතකොට ඇහැ කියන තැන බලන්න ඇහැ කියන තැන ඇල්ලුවොත් එහෙම අහුවෙන්නේ මස් ගොඩක්. මස් ගොඩක්. ඔව්. එතකොට කන කියන තැන ඇල්ලුවොත් මස් ගොඩක්. දිව කියන තැන ඇල්ලුවොත් මස් ගොඩක්. නාය කියන තැන ඇල්ලුවොත් මස් ගොඩක්. කය කියන තැන ඇල්ලුවොත් මස් ගොඩක්. එහෙනම් මේ තියෙන්නේ කය කියන ස්වභාවයක්. ගත කියන ස්වභාවයක් තියෙන්නේ. එතකොට බලන්න ඕකට දැන් ඕක දන්නේ නැහැ ওই කිසි දෙයක් ගැන. ඕක ගහක් වගේ. හරිනේ? ඕක හරියට අර ගස් ගල් වගේ. එතකොට බලන්න ඔය ටික දැනග ඔය ටිකෙන් ඔය ටික දැනගන්න ස්වභාවයට තමයි විඥානය කිව්වේ. අන්න නාම නාම රූප. ඒ කියන්නේ ওই රූප ස්වභාවයයි නාම රූපේ නාම ස්වභාවයයි දෙක එකතු වෙච්ච තැන තමයි යම් දැන ගැනීමක් කරගන්න පුළුවන්. අන්න එතනට අපි කියනවා ගතසිත කියලා. හරිද? නාම රූප. ඊට පස්සේ සලායතන කියලා කියන්නේ මේ ගතසිතේ සකස් වීම තමයි ඔන්න ඔතන නාම රූප කියන්නේ. මේ ගතසිත සකස් වෙන ස්වභාවය. අභ්‍යන්තර බාහිර ආයතන සකස් වෙන ස්වභාවයක් අපිට දැනෙනවා. ඊට පස්සේ සලායතන කියන තැනින් තමයි අපිට ඔන්න ඔය ආර කිව්ව නාම රූප ස්වභාවය ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ මනස තුල ගොඩ නැගෙන ලෝකේ. හරිද? එතකොට මේ මනස ගොඩ නැගෙන ලෝකයේ සකස් වෙන්නේ ඔන්න ඔතනින්. එතන තමයි දැන් ඇහැ කියලා ගත්තාම ඇහැ රූප චක්කු විඥාන තිංග සංගති පස්ස අන්න පස්ස කියනකොට රූප වේදනා අන්න රූප වේදනා සංඥා සංකාර කියනකොට නාම අන්න නාම රූප සකස් වෙනවා මනස තුල චිත්ත රූප සකස් වෙන්න පටන් ගන්නවා අල්ලන්නත් බැරි දකින්නත් බැරි ඒවා ඒක තමයි දැනගන්නේ එතන එතන මහතේ නාමත් අල්ලන්න බෑනේ කොහොමවත් නේද බෑ නාම බාන්න මට දැන් පේන්නේ ඒ ඒ රූප අල්ලන්නත් බෑ ඒ නාම රූප සකස් ඔව් නාමත් අල්ලන්න බෑ රූප අල්ලන්න බෑ ඒ එහෙමයි එහෙමයි මට හොඳම දෙයක් අතේ මේ දැන් මං කිව්වොත් එහෙම හුටුව කියලා ඔන්න දැන් ඒක ඔක්කොම හිතේ අන්න දැන් ඔව් ඇත්ත එතකොට ඊයේ දවසේ ඊයේ වා දැක්කා කිව්ව මලගෙදර ඔක්කොම ඔන්න උතනින් ආපු කතන්දරේ එහෙමයි එහෙමයි. ඒ කියන්නේ මේ දැන් ඔයා මොකක් දැනගත්තත් මේ පණිවිඩය ඇහෙන්නේ දැන් ඔන්නෝයි ස්වභාවය වෙලා. ඕ ඇත්ත වෙලා තමයි දැන් ඔයි දැනගන්න එතර තව තා චූඩ දෙයක් යනවනේ මහත් එතන අපි අර අපේ තියෙන රාග දේශ මොහ අතර මික්ස් වෙනවා නේද එතරම් ඇවිල්ලා විතරසේ ඒ කෙලෙස් යෙදිලා තමයි ඔතන ওই සකස් වීම සිද්ධ වෙන්නේ අන්න ඒක තමයි ඔයාට දැනගන්න දේ වෙන කෙනෙක්ට කවදාවත් දැනගන්න බැරි කවදාවත් බැරි නේද එතන එතන එතන එතන තම අපේ අපිත් අපේ ලෝක හැදෙනවා කියන්නේ අපි අන්තිමට දෙන මම දැක්කා කියද දැක්කාගෙන අපි මගේ තියෙන රාගදේශ මොහො මික්ස් වෙලා අන්තිම ප්‍රොඩක්ට් එකකින් මගේ මේ තිබ්බ රාගදේශ මොහො අනුකූලව ඒ පර්සන්ටේජ් එක අනුකූලව මම දැනගත්ත දෙයක් වෙනවා දැක්ගත් දෙයක් වෙනවා මගේ සලායතන ඒ විදිහට තමයි ඇත්තටම හැදෙන්නේ මගේ තියෙන රාගදේශ මොහො අනුව තමයි නේද මට හරි ඒක කෙනාගෙන් කෙනාට මේ වෙනස්. එතකොට කෙනාගේ කෙනාගේ මේ ආයතන වෙනස්. එතකොට දැන් අර ඔයා මුලින්ම ප්‍රශ්නයක් ඇහුවා මේ මේ කර්මජව මොකද්ද වෙන්නේ කියලා. කර්මජ. අන්න යන්න. එතකොට මේ කර්මය කියන දැන් බලන්න ඔයාට ඇහැට පේනවා කියන තැන දැන් බලන්න ඇහැ කියලා ඔයා දැකලා තියෙනවද එතකොට ඇහැ කවදාකවත්? නෑ දැක්කේ නෑ මහත්තයා. ඒ කියන්නේ හිතන බවක් නේ තියෙන්නේ ඇහැ කියලා. එතකොට බලන්න එහෙනම් පේන බව කර්මා විපාකයකට ඔබට සකස් වෙන එකක් උතන. අන්න එතදා මට ක්ලික්න මෙච්චර කල් කරනවා ඒ කියන්නේ පේනවා නෙමී ඇත්ත ඔබ දකිනවා නෙමී ඇත්තට ඒ කියන්නේ ඇහැට රුන්න ගැටිනවා ඒ ගැටෙන ස්වභාවය කර්මයේ කර්ම රූපව තමයි ඇහැට රූප මුණ ගස්සන්නේ මුණ ගැහෙන්නේ ඇහැ කියන එකත් ඔබ දැකලා නැහැ එහෙනම් මේ පේනවා කියන ස්වභාවය ගොඩ නැගින්නෙම විපාකයකට විපාගයට ඇහෙන්නේ විපාගයකට දැනෙන්නේ විපාගයකට දැන් තීරෙනවාද. ඒ කියන්නේ දැන් මේ මේ මේකේ තව ටිකක් අපි ගැඹුරට බැලුවොත් එහෙම මේ චක්කු ඉන්ද්‍රිය රූපය, සෝත ඉන්ද්‍රිය රූපය, ගාහන ඉන්ද්‍රිය රූපය, ජීවහ ඉන්ද්‍රිය රූපය, කාය ඉන්ද්‍රිය රූපය. ඒ කියන්නේ මේ වස්තු රූපය කියලා කියන්නේ මේ මන ස්වභාවයට, විඥාන ස්වභාවයට. මේ ඔක්කොම තියෙන්නේ කර්මජ රූපය යටතට. ඒ කියන්නේ මේ ලෝකය සකස් වෙනවා කියන බුදු පියාණන් වහන්සේ පෙන්වන හතර ආකාරයකට තමයි මේ ලෝකයේ මේ ශක්තිය ජනනය වෙන්නේ. කර්මජව, චිත්තදව, උත්තුජව, ආහාරජව කියලා උන්වහන්සේ පෙන්වන හතර ආකාරයක්. ඒකට බලන්න මේ ඇහැ කියන ස්වභාවය. ඇහැ කියන ස්වභාවය පූර්ණ කර්මජව සකස් වෙච්ච ස්වභාවයක්. එහෙනම් බලන්න මේ පේනවා කියන්නේ විපාකයකට විපාකයකට සකස් වෙන ස්වභාවයක් තියෙනවා. ඇහෙනවා කියන්නේ විපාකයකට සකස් වෙන ස්වභාවයක්. ඔබ අහනවා නෙමෙයි. ආන්න දැක්කද? ඔබට පේනවා නෙමෙයි. ඒක විපාකයකටම සකස් වෙන ස්වභාවයක් එතන තියෙන්නේ. ඉතින් ඒක ටිකක් ගැඹුරින්ම විස්තර කරලා මේ විස්තර කරපු සාකච්ඡාවක් තියෙනවා. ඔබ ඒව ගැන අහලා බලන්න. ඒකට ඔබට මේක තව ගැඹුරින් වටහා ගන්න පුළුවන්. තව මම එන්නේ එතන තව ටිකක් ඔබට කිව්වොත් එහෙම ඒ කියන්නේ එහෙනම් බලන්න අපිට අපි හිතන් ඉන්න තැනක නෙමෙයි මේ කතන්දරේ සිද්ධ වෙන්නේ. සම්පූර්ණයෙන්ම වෙනස්ම ස්වභාවය. සම්පූර්ණයෙන්ම වෙනස්ම ස්වභාවය. අන්න ඒකයි. මේක ටිකක් ගැඹුරින් අපි ලියන්න ඕන කතන්දරයක්. අපි බලමු පොඩ්ඩක් මේක ලියන්න පුළුවන්ද කියලා. අද වෙන ප්‍රශ්නයක් එනවා නේද? හෙලෝ. අද වෙන ප්‍රශ්නයක් එන්නේ නේ. නිශාන්ත මහත්තයා. ඔව් අද වෙන ප්‍රශ්නයක් නේද? එදා වෙන ප්‍රශ්නයක්, අද වෙන ප්‍රශ්නයක්. ඕනේ අනේ. මේ හොඳට අනේ අහගෙන යද්දි මේ වැඩේ ඔක්කොම වාදී කස කඩ කප්පල් වෙනවානේ. අන්න ඒක තමයි. ඒක තමයි. ඕක ඉතින් අපි අත්දැකලා තියෙනවා හොඳට. එහෙමයි. මේ ධර්මයේ හොඳට ඇහෙන කෙනෙක් ඉන්නවනම් ඒ සාකච්ඡාව දෙන්නේ නැහැ ලේසි එකට කරන්න. ඒකනේ. ඒක තමයි. අන්න බලන්න මායя එන විදිහ හරි සූක්ෂමයිනේ අපිට පේනවා නේද? ඒතර බලන්න දැන් අපි බලාපොරොත්තුව තියෙන්නේ මොකද්ද මේක අහන්න ඕනේ කියන තැන. බලන්න ඒ බලාපොරොත්තුව කඩ වෙනවා. උයි දැන් ඔතනම තියෙනවනේ යම් පිච්චන්නල විදි තම්පි දුක්ඛං කියන ස්වභාවය. අපි බලාපොරොත්තුක හිතියොත් මේ වෙලාවේ අපි ඕකට දැන් කම්පා වෙනවා. අයියෝ අහන්න බැරි වුණානේ ඕන්දම හරිය. ඔන්න බලන්න. නෑ ඕක තමයි ස්වභාවය. මේ ලෝකේ ස්වභාවය. ඒ අන්න ඔතන අපි ධර්මයෙන් දකින්න ඕනේ. ඕක තමයි මේ ලෝකේ ස්වභාවය. එහෙනම් ඔබටත් මටත් කැමති විදිහට මේක කවදාකවත් කරන්න බැරි පුළුවන් දෙයක් නෙමෙයි. අන්න බලන්න. එහෙම එහෙමයි. ඒකවල බලන්න. ඒ ඒ ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. එහෙනම් අපිට බලාපොරොත්තු කවදාකවත් තියන්න බෑ. කිසි දෙයක් ගැන. එහෙම පුළුවන් තැන එහෙම අපි ඉන්නවනම් බලාපොරොත්තු තියලා අපි ඉන්නෙම දෘෂ්ටියක. අපි ඉන්නේ ඒ කියන්නේ බලාපොරොත්තුවක් කියන්නේ අනාගතය නේද? ඇත්ත ඇත්ත. එහෙනම් අපි අනාගතයේ අපිට කවදාකවත් එන්නේ නැති එකක් ගැන අපි අල්ලගන්න යනවනේ. අපි යහුවෙන්නේ ඔන්න. එහෙමයි. එතකොට එහෙනම් බලන්න අපි මේ ප්‍රඥාවන්තයා අන්න බලන්න මේ අනාගතය ගැන බලාපොරොත්තු තියන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම එකක් තියන්න බෑ. මොකද දැන් තමයි ලෝකේ සකස් වෙන්නේ. දැන් තමයි මේ ලෝකය හටගෙන හටගන්නේ ලෝක නිරෝධයේ තින්නේ මේ මොහොතේ. එතකොට දැන් බලන්න එහෙමනම් අර අපි අර කතා කරගෙන ආපු දැන එහෙනම් මේ පේනවා, ඇහෙනවා, දැනෙනවා, මේ හිතෙනවා කියන ඔක්කොම ටික ඇත්තටම අපි අපි කරන කතන්දරයක් නෙවෙයි තියෙන්නේ. කිසි කෙනෙක් කරන කතන්දරයක් නෙවෙයි තියෙන්නේ. එතකොට ඒ එහෙම කරනවා කියලා හිතන් ඉන්න එක තමයි දෘෂ්ටිය. අන්න ඒකට තමයි සක්කාය දිට්ඨිය කියලා කිව්වේ. එම ඒම ඒක තමයි රැවටීම ඒ රැවටීම ගැන නොදන්න බව තමයි අවිද්‍යාවක එම එම මේක මම කරනවා අරයා කරනවා මෙයා කරනවා කියන තැනම අපි මුලාවට අවු වෙලා එතකොට ඒ මුලාව ගැන දන්නේ නැතිකම තමයි අවිද්‍යාව අන්න ඒක තමයි අවිද්‍යාව එතකොට බලන්න එහෙමනම් මේ මොහොතට දැන් ඔබට මේ සකස් වෙන සකස් වීම තමයි ඔබේ සියල්ලම. ඒ සියල්ලම කියන්නේ අභ්‍යන්තරයේ අභ්‍යන්තරයේම තමයි බාහිර. කිව්ව දේ තේරුණාද දැන්? එහෙම. ඔබට දෙකක් නෙවෙයි. තේම එකයි. තේම දෙකක් නෙවෙයි එකයි එකයි එකයි. එකයි අන්න බලන්න දෙකක් නෙවෙයි එකයි. එතකොට බලන්න ඔය විදියමයි අපි මේ සම්මතිය අපි හිතන් ඉන්නවා මැරෙනවා කියලා. ඒ මැරෙන මොහොතත් ඔන්න ඔය විදියමයි. ඒ කියන්නේ ওই ක්‍රියාවලිය ඔහොම ඔහොම ගිහිල්ලා ওই ක්‍රියාවලියට යම් ආයුෂයක් තියෙනවා. ওই ආයුෂය ඉවර වෙනවා. ඒ ඉවර වෙනකොට තව ක්‍රියාවලියක් පටන් ගන්න. ඒ කියන්නේ ওই ක්‍රියාවලිය ඔතනින් සම්පූර්ණයෙන් ඉවර වෙන්න තියෙන හේතු ටික නැත්තම් තවත් විදියකට ওই ක්‍රියාවලිය පටන් ගන්න. වෙනත් විදියකට. ඒ කියන්නේ ගේ මාරු කරනවා. අලුත් ගයක් දැන් තියෙන්නේ ඊගාවට. අන්න ඒ විදිහට ඉතින් ඉඳන් පටන් ගන්නවා ආයි මුල ඉඳලා. ආයි එහෙම ගිහිල්ලා ඒ ගේ කඩාගෙන වැටෙන දවසක් එනවා. ඊට පස්සේ ඒකේ කාලය ඉවරයි. ආයි ඒ සම්පූර්ණයෙන් ඔය ඔය ක්‍රියාවලිය නතර වෙන්න හේතුව ඉවර වෙලා නැත්තම් තව ගේකට පදිංචි වෙනවා. එතන ඉඳලා අලුත් විදියකට ආයි පටන් ගන්න. ආ නොවන විදියට වෙන ක්‍රියාවලියක් තමයි උතන තියෙන්නේ. එතකොට ඒකට අනුරූපව බලන්න මනෝලෝකයක් හටගන්නවා. ඒකට අනුරූපව භෞතිකීය නිර්මාණය ඒ මනසම තමයි භෞතිකීය කියලා පරිහරණය වෙන්නේ. අන්න වල ඒම ඒගැන දැන් ඒක හොඳටම බලන්න සියුම් හොඳට බැලූත් පේෙනවානේද සිතම් සිතිම්මනන් ලෝකය හම්බු වෙන්නේ මේ බෞතිකය කියන එක එතකොට හිතට එඩියට යන්න බැරිනම් හිතේ ලෝකට එන මේ බෞද්ධකය කියලා අහුවෙන තැනත් සිතම නේද තියෙන ඒක ප්‍රත්්‍යක්ෂය මත්තය ම අත්දැකල දයෙනවා හරි එතකොට බලන්න එහෙනම් බලන්න ඔබට ආවේනික ඔබටම ආවේනික මොහොතක් තමයි හැම මොහොතකම තියෙන්නේ. ඒක කාටක්වත් හම්බ වෙන්නේ ඔබ අතීතයේ කිසි කෙනෙක් හරි ඔබටම පමණයි. ඔබටම පමණයි. ඒ මොහොතත් මේ ෂණයක්වත් පවතින්නේ ඒක හරියට නිකන් අර ගඟ ගලනවා වගේ වැඩක්. දැන් ඔබට උපමාවක් කිව්වොත් එහෙම දැන් අපි දෙන්න ගඟක් ගාවට ගිහිල්ලා පොය දවසක් අපි තුමු වෙසක් පොය දවස සඳ බැබලෙනවා. හරි. එතකොට ගඟට ගඟ ගාවට ගිහිල්ලා ඔබට මම කියනවා මේ අසීල මහත්තයා දැන් මේ ගඟට වැටිලා තියෙනවා හඳේ ඡායාව මේ එක සැරයක් ඇස් වහලා ඇස් සැරලා බලන්න කියනවා ඒ ඡායාව. ගඟට වැටිලා තියෙන හඳේ ඡායාව. ඔබට තව පාරක් එකපාරක් ඔන්න ඇස් ඇරියා ඇස් ඇස් වැහුවා ඇස් ඇරියා. ආයෙ සැරයක් ඇස් වැහුවා ඇස් ඇරියා. ඊට පස්සේ කියනවා ආයෙත් ඇස් වහලා ඇස් ඇරලා දිගටම බලන් ඉන්න කියලා. ඔබට මොකද්ද ඕකෙන් මට විස්තර කරන්න අපේ මහත්තයා ඔතන මේ හරියටම එකම එකම වගක් හැම වෙලෙම දකින්න බෑ. මොකද ඒ ගඟ හැම වෙලෙම වෙනස් වෙනවා. ඊළඟට හඳ එළියත් බලන්න හඳ එළියත් හැම වෙලෙම මොකද වැටලා ඒක වෙනස් වෙන දෙයක්. අපි ඒ වගේම අපේ හිතත් බලන්න හිතත් අපි ඉපදෙනව නැති වෙනවා ඉපදෙන. ඒක කිසිම දෙයක් මේ මේ අපි එකම දේ මම දෙපාරක් දැකලා නෑ අත්‍තරම කිසිම වෙලාවක. අන්න හරි සාදු සාදු සාදු. හොඳ අන්න ඕක තමයි අපිට. ඒ කියන්නේ බලන්න එහෙනම් ඒක දිහා බලන්න කියනකොට ඇහැ බහැරලා ඇහැ අරින්න කියනකොට ඒ ඇහැ එතන ඉපදුනා. අන්න බලන්න. ඒ රූපේ දැන් ඉපදුනේ. ඒ විඥානේ දැන් හටගත්තේ. ස්පර්ශය දැන් හටගත්තේ. ඒක අන්න බලන්න ආයිසරයක් ඇහැ වහනකොට ඒක නිරුද්ධයි. ඒ ලෝකෙම නිරුද්ධයි. අන්න බලන්න ආයි අරින්න කියනකොට වහපු හැ නෙමෙයි අරින්නේ. අන්න බලන්න වාපු හැ කවදක්කා තරින්න බෑ තේරුණාද ඒ ඒ තුනන අනිත්‍යන ඒකත් වෙනස් ඒකත් වෙනස් අනුවන් ඔබ ඇහැක් වැහුවා ඒ ඒක ඉවරයි දැන් අරින්නේ වෙන එකක් දැන් ඉපදින්නේ හැ දැන් ඉපදෙන හැට දැන් තමයි රූපය ගැටෙන්නේ. එතකොට බලන්න දැන් තමයි චක්කු විඥානේ, දැන් තමයි ස්පර්ශය, දැන් තමයි මේ සියල්ලම. දැන් තමයි ඔබ ඉපදෙන්නේ. ඊට පස්සේ බලන්න දැන් ওই අත්දැකීම් දෙක ගත්තාම එහෙනම් දැන් ඇහැ ඇහැ වහලා ඇහැ අරිනකොට ඇහැ අරගෙන දිගටම බලන් ඉන්න කියනකොට අර සිද්ධියම එතන එතන ඒ සිද්ධියේ Nirodhayak තියෙනවා. හට ගැනීමක Nirodhayak. uppajjitta nirucchanti. uppajjitta nirucchanti. ගන්න දෙයක්. අර අනිච්චා වතු සංකාර මට ඒක චුට්ටක් චුට්ට මේකත් එක්ක කලපයි යම් මහත්යමට අනිච්චාවත් සංකාරා උපජ්ජවායිතම මෙනු උපජිත්තාන ඉද්දති ඒක හරි මේ සැව් පිළිදෙනවා හැම වෙලේම වගේ ජීවිතේ හිතේ හැම වෙලේම මම හිතන හැමෝටම වැදගත් වෙයි මම හිතන මේ දේශනාව ඒක තමයි එතකොට බලන්න එහෙනම් මේ සියලු සංස්කාර තියෙනවා නෙමේ ඒ කියන්නේ සමුදය නිරෝධය වෙන ක්‍රියාවලියක් වෙන්නේ එහෙමයි එහෙමයි ඒක තමයි අනිත්‍ය ස්වභාවය කියන්නේ හරිද එතකොට බලන්න මේ උපාද අනිත්‍ය වත වත වත සංකාරා කියන මත ඉපදිච්ච ඉපදිච්ච දේවල් නිසා අනිච්චයි යමක් ඒ කියන්නේ සිය මේ සියලු දේවල් අනිච්චයි සියලු සංස්කාර හරිද ඒ කියන්නේ ඒ ඒ ස්වභාවය තමයි තියෙන්නේ සියලුම සංස්කාර ඒක තමයි ඒකෙන් පෙන්වන්නේ එතකොට මේකේ මහා ගැඹුරු අර්ථයක් පෙන්වන්නේ අපි මේ හිතන් ඉන්න එක නෙමෙයි පෙන්වන්නේ තේරුණාද එහෙමයි එහෙමයි ඒ කියන්නේ සියලු සංස්කාර ඒකාන්තයෙන්ම දුක ගෙන දෙන දෙයක්. අනිච්චා වත සංඛාරා. ඒ සංස්කාර ඒ අපි එකෙන් මේකෙන් දකින්න ඕනේ මෙන්න මේ පණිවිඩේ. ඔබට මම කියන්නම් මේ පණිවිඩේ ඔබට මේ විදිහට නෙමෙයි ඇහිලා තියෙන්නේ. අපිට ඇහිලා තියෙන්නේ මේ මේ මේ මේ ඉපදෙන කෙනෙක් මැරිලා යන කතන්දරයක් ඔන්න ඔය වගේ සිද්ධි තමයි අපි මේ කතන්දරෙන් ලියහගෙන තියෙන්නේ. ඔහොම එකයි. අනිච්චාවත සංඛාර උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසන් උප සමෝසුකෝ කියලා කියන්නේ මේ සියලු සංස්කාරයන් ඒකාන්තින්ම දුකගෙන දෙනවා. ඒ සංස්කාර හට ගැනීම අවසන් කළ යුතු දුරු කළ යුතු ධර්මයක් හැටියට දකින්න ඕනේ. ඒ හටගත් සියලු සංස්කාර නිරුද්ධ වෙනවා. එහි සංසිඳීමක් නූපදීමක් තියෙනවා නම් අන්න ඒක තමයි සැපය. ඒ කියන්නේ මේ සංස්කාර නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙනවා නම් නූපදින ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒක තමයි සැප. ඒක තමයි මේ කියන කතන්දරයේ තියෙන ගැඹුරුම තැන. තේරුණාද? ඒ කියන්නේ අවිද්‍යාව නැසන එක. අවිද්‍යාව නැසුකදන් සැප කියලා කියන්නේ නේද මහත්තයා? අන්න හරි ඒකම තමයි මේ කතන්දරයේ තියෙන්නේ. මේ අපි අපි මේකෙන් අරගන්නේ වෙන කතන්දරයක්. හරිද? අන්න ඒක දැකපු කෙනාට තමයි මේ කතන්දරේ තේරෙන්නේ. ඒතන් සන්තන් ඒතන් පනීතන් යදිදන් සබ්බ සංකාර සමතු. ඔන්න බලන්නකෝ. දැන් බලන්න අනිච්චාවත සංකාරා. දැන් මේකෙ පෙන්නනවා ඒතන් සන්තන් ඒතන් පනීතන් යදිදන් සබ්බ සංකාර සමතු. සම්භූපතිපටි නිසග්ගෝ සන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානක්ති. ඔන්න බලන්න ওই දෙක අරගෙන ওই කාතත් දෙක අරගෙන. එතකොට මොකද්ද ඔය පෙන්වුවේ? ඒකමයි කියනවා ශාන්ත. ඒකමයි කියනවා ප්‍රණීත. හරිද? මොකද්ද මේ ඒකමයි ශාන්ත ඒකමයි ප්‍රණීත. මේ සියලු සංස්කාරයන්ගේ සමතයයි. අන්න බලන්න සංස්කාරයන්ගේ සමතය තමයි ශාන්ත වෙන්නේ ප්‍රණීත වෙන්නේ. ප්‍රණීත වෙන්නේ. ආන්න බලන්න. ඒ කියන්නේ මේ සියලු අල්ලා ගැනීම. මෙන්න මේවා මේ කෙලෙසයන්ගේ අතහැරීම තමයි අන්නර ප්‍රණීත බවට ශාන්ත බවට හේතුව. එතකොට බලන්න එහෙනම් අන්න එතකොට තමයි තණ්හාවේ අවසානයේ තියෙන්නේ. අන්න එතකොට තමයි ආස්වාදේ වෙන වෙන තැනටපත් වෙන්නේ. අන්න එතකොට තමයි රාගදේශ මොහ නිරෝධය එහෙමත් නැත්නම් නූපදින ස්වභාවය කියලා කියන්නේ අන්න එතනට. අන්න එතන තමයි පරමසු. ඒක ඉතින් මේ මොහොතේ අත්දකින්න පුළුවන් එකක්. ඒක තමයි දැන් මම මේ පෙන්වන්නේ. එතකොට බලන්න උපාද වය කියලා කියන්නේ මොකක්ද? අද සමුදය නිරෝධය කියන එක. එහෙමයි එහෙමයි එහෙමයි සංස්කාර කරන බලන්න සංකාර හටගන්න හේතුව තමයි අවිද්‍යාව. අහන්න බලන්න. මේ සියලු සංකාර හටගන්න හේතුව තමයි අවිද්‍යාව. එහෙනම් මේ මොහොතේ ඔබ අවිද්‍යාව නිරුද්ධ වුණොත් ඔබ ඉන්නේ ඔන්න කිව්ව අනිච්චාවත සංකාර උපාදවය ධම්මින උපජ්ජිත්ත නිරුජ්ජಂತಿ තේසන් උප සමෝසුකෝ කියන තැන නේද? එහෙමයි එහෙමයි. එහෙනම් ඕක බලමිනියක් පෙට්ටියකට දාලා කියන්න ඕන කතාවක් නේ මේ දැන් දකින්න ඕන එකක්. මේ දැන් දකින්න ඕන එක. අන්න ඒ දකින්න කෙනාට තමයි ඒතං සන්තං ඒතං පනීතං කියන මෙන්න මේ ශාන්ත වූ ප්‍රනීත වූ මේ ස්වභාවය අත්දකින්න පුළුවන්. ඒ මොකද එයා මේ සංකාර වලින් නිදහස් වෙච්ච කෙනෙක් මේ මොහොතේ. අන්න බලන්න. ඒ කියන්නේ වචී සංකාර, මනෝ සංකාර, කාය සංකාර. ඔය තුන නිසා ගොඩ නැගෙනවා පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංකාර. පුඤ්ඤාභි සංකාර නිසා සුගතියක ඉපදිපි සංසාරයන්න කර්ම රැස් වෙනවා. අපුඤ්ඤාපි සංකාර නිසා පාප ක්‍රියාවන් සිද්ධ වෙලා අකුසල ධර්මයන් වෙලා නිරයට සතර අපායට වැටිලා දුක් විඳින්න සංසාරය යනවා. අන්න බලන ආනිජ්ජාපි සංකාර නිසා මේ දිව්‍ය මේ මේ බ්‍රහ්මතලවල හිර වෙලා අනාරිය බ්‍රහ්මතලවල හිර වෙලා මේ සංසාරය යන්න ආයිත් සකස් වෙනවා. බලන්න ওই සංකාර සියලු සංකාර මිදෙන තැන තමයි මේ ලෝකෙ මිදෙන තැන. අන්න ඒකයි ਉਹ ගැඹුරු කතාව උතන. එතකොට බලන්න එතනදී එහෙනම් මේ වෙලාවේ ඔබ අවබෝධයේ ඉන්නවා නම් මේ වෙන සිද්ධිය දකිනවා නම් ඔබ ඉන්නේ සංකාර නිරෝධ වෙන තැනක. ඒ කියන්නේ ඔබ පුණ්‍යාවි සංකාර, අපුණ්‍යාවි සංකාර, අනිත්‍යාවි සංකාර රැස් නොවන තැනක. තේරුණාද? ඒකයි මෙතනින් ඒ කියන්නේ 31 ලෝක ධාතුවේ ආයි නූපදින් ඉපදෙන්න හේතු නැති වෙන තැනක ඔබ ඉන්නේ. අන්න බලන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් ඔබ දකිනවා එහෙනම් මෙච්චර කාලයක් මේ හිතෙන්නේ මම, ඇහෙන්නේ මම, දැනෙන්නේ මට මේ ඔක්කොම මම මම මම මම මම මම කියලා අල්ලන් ආපු තැන මේක මම කියලා ගන්න බෑනේ. මේක මේ හේතුඵලව ගොඩ නැගින කතාන්දරයන්නේ මනස තුල සිද්ධ වෙන්නේ. එහෙමයි එහෙමයි. එතකොට මෙච්චර කල් මේ අභ්‍යන්තර බාහිර මම සහ ලෝකය කියලා හදන් හිටපු ඔක්කොම ටික කඩාගෙන වැටෙනවානේ. එතකොට මේ බාහිරේ කියලා අල්ලන් ගිහපු දුවපු ලෝකය එහෙම එකක් පනව ගන්න බෑනේ. ඔබට. අන්න ඔබට ටික ටික මේ ධර්මයේ තේරෙන්න ගන්නවා. එහෙනම් මේ මේ මේ මම මෙච්චර කල් දිව්වේ කොහටද? හිතේ කතන්දරයේද දිව්වේ එළියටද දිව්වේ? මේ එලියට තිබුණ ඇත්තටම හිතේ කතන්දර දන්න දුන්න දේවල් තියෙන නැත්තම් මේ එලිය අල්ලන්න තමයි අන්න බලන්න එතකොට පේනවා දෙකක් නෑ එකයි තියෙන්නේ කියලා ඇතුළමයි එලිය කියලා දකිනවා <laughs> එලිය කියන්නේ ඇතුළ කියලා දකිනවා දෙකක් නෑ එකයි කියලා දැක්ක තැන බටමිටි දෙකම කඩාගෙන හිටියා. අභ්‍යන්තර බාහිර කියන ලෝකේ කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ මම සහ ලෝකය කියලා අල්ලන් තිබුණා. මට පේන දේවල්, මට ඇහෙන දේවල්, මම කරන දේවල්, මට දැනෙන දේවල්, මට පේන රූප, රූප පේන මම. අන්න බලන්න මේ විදිහට අභ්‍යන්තර බාහිර කියලා දෙකක් හදාගෙන ලෝකයක් හැදිලා තිබුණා මම සහ ලෝකය කියලා. ඊ ලෝකයම කඩාගෙන වැටෙනකොට දැන් එකකට අහු වෙනවා. දැන් මම සහ ලෝකය කඩාගෙන වැටෙනා මගේ ලෝකය කියලා තැනකට අහු වෙනවා. මගේ ලෝකය මොකද්ද? හිතේ ලෝකය. අන්න බලන්න. මගේ ලෝකය මොකද්ද? හිතේ ලෝකය. එහෙනම් මේ හිත හිතමයි ලෝකය ඒ තාම මම කියන එක දී වෙලා නැහැ. ඒකමයි මම. මේ හිතමයි මම මමමයි මේ හිතමයි මම එතනමයි ලෝකය කියලා අහු වෙනවා. අන්න බලන්න ඊට පස්සේ ඔබ විදර්ශනා වෙනකොට ඔබට පේනවා මේ හිත මම කියලා ගන්න බෑනේ. ඔන්න බලන්න ස්ටෙප් තුනයි තියෙන්නේ. ඒ කියන්නේ පියවර තුනයි. මම සහ ලෝකය දැන් ඉවරයි. එහෙනම් අභ්‍යන්තර බාහිරද කියලා දෙකක් කතා කරගන්න බෑනේ දැන්. එකයි තියෙන්නේ. බෑ බෑ. අන්න බලන්න අන්න මේ බටමිටි දෙක එක ඒ කියන්නේ බාහිර ලෝකයේ වැටෙනකොට බාහිර කියන තැන එහෙම එකක් අල්ලන්න ගන්න බෑ කියලා අහුවෙනකොට ඒ බටමිටිය වැටෙනවා. මේ බටමිටි දෙක එකට හේතු කරලා තිබුණේ. එක බටමිටියක් වැටෙනකොට අනිත් බටමිටිය වටන්න ඕනේද? වැටෙනවා වැටනවාටන්න තියන්න ඒන බලන්න අභ්‍යන්තර බාහිර කියන දෙකම කඩාගෙන වෙන්න ඔන්න බලන්න දැන් ඔන්න තවදුරට බලන්න දැන් ඒක වැටුනට මේ ලෝකයක් ගොඩ නැගෙනවා තාම අහුවෙනවා මේක මම කියලා මම කියන හැඟීමක් තියෙනවා හරිද මේක මමයි කියලා එතකොට බලන්න අන්න ඒකේ ඇත්ත දකිනවා එහෙනම් දැන් ඔබට එළියට දුවන්න කිසිම හේතුවක් නැහැ එහෙනම් ඔබ දකිනවා ඇලින්නෙත් ඇතුළට ගැටෙන්නෙත් ඇතුළට රැවටෙන්නෙත් ඇතුළටමයි ඔන්න බලන්න මේ හිතටමයි රැවටෙන්නේ මේ හිතේ නිර්මාණය වෙන්නේ එතනම තමයි ඇලින්නේ එතන ඒකටම තමයි ගැටෙන්නේ ඒකටම තමයි රැවටෙන්නේ ඔන්න බලන්න දැන් මේ හරි සියුම්ව දකින්න මේ කතන්දරේ ඔබට මේක ලස්සනව මේ කතන්දරේ ඇත්තටම දැන් බලන්න අභ්‍යන්තර බාහිර දෙකකින් අයින් ගැට ගැලේ ගැටේ ගැලුණාම එහි දුවන්න කතන්දරයක් නැහැ එහෙනම් ඔබට පේනවා මෙච්චර දවසක් දිව්‍ය එළියට ඒකම තමයි මුලාව. ඒකම තමයි රැවටීම. ඒක ගැන දන්නේ නැති එක තමයි අවිද්‍යාව. ඔන්න එක ගැටයක් ලියා ගත්තා. හොඳද? එක ගැටයක් ලියා ගත්තා. ඒ ඒ මුලාවෙන් මිදුණා. දැන් දෙවෙනි එක තව එකකට අහු වෙලා ඉන්නවා. ඊට පස්සේ ඔබ බලනවා එතකොට මේ කෙලෙස් ඇති වෙන්නේ රාග දේශ මොහ යෙදෙන නිසායි. ඔන්න බලන්න. රාග දේශ මොහ යෙදෙන නිසා තමයි කෙලෙස් කියලා කෙලෙස් ඇති වෙන්නේ. එහෙනම් මේ රාග දේශ මොහ යෙදෙන්නේ කොහෙද? මේ හිතේ ඇතුළින්ම නේද? ඉතින්ම නේද? එහෙනම් ඔබ ඇලෙන්නේ ඇලෙන තැන රාගය, ගැටෙන තැන දේශය, රැවටෙන තැන මෝහය. එහෙනම් රාග දේශ මෝහ යෙදෙන්නේ මනස තුල. මේ හිත තුලමයි. එහෙනම් ඒ යෙදිලා තින්නේ හිතින්ම හැදිච්ච එක තමයි. එහෙනම් ඒක එළියේ තියෙන කතන්දරයක් නෙමෙයි. කොහෙවත්. හරිනේ? ඒක මේ බාහිරේ කතන්දරයක් නෙමෙයි. එහෙනම් ඒක තමයි අන්න ඔබ අවබෝධ කරනවා. ඒක තමයි කෙනකෙනාට ලෝකයේ වෙනස්. කෙන කෙනාට අර ස්පර්ශය වෙනකොට රාග දේශ මොහ යෙදෙනවා කිව්වේ මෙන්න මේකයි. අන්න ඔබ දකිනවා. මනසේ හැදින ලෝකයම කියන්නේ නාම රූප සකස් වෙන ස්වභාවය. ඒ නාම රූප සකස් වෙනකොට හැමතිස්සෙම ස්පර්ශයක් වෙනවමයි. අන්න මේ ස්පර්ශයක් වෙන හැම මොහොතකම රාග දේශ මොහ යෙදෙනවා කියන්නේ මේ මනස තුලම සංකල්පීය වශයෙන් යෙදෙන දෙයක්. එහෙනම් මේ කෙලෙස් කොහෙවත් තියෙනවනේ මනස තුලින්මයි යෙදෙන්නේ. අන්න අන්න දකින්නකොට දකිනවා ඒ යෙදින්නෙත් ඇතුළෙම හැදෙන රූපයකටම තමයි ඇතුළෙන් ගැටෙන්නේ. එළිය නෑ නම් කතන්දර. ඇතුළෙම හැදෙන රූපයකට තමයි ඇතුළෙම ඇලෙන්නේ, ගැටෙන්නේ, රැවටෙන්නේ. අන්න මේක දකිනකොට තමයි කලකිරීම ඇති වෙන්නේ. අට්ටම මුලාවක් නෙමේක කියලා. <laughs> ඒක ඇත්තනේ ඇත්ත. මට තව දෙයක් මහත දෙවුණා. එදා එදා මහත උදාහරණයක් කිව්වරම වමනේ දාන කීසේ. ඒක වමනේ දාලා ආයෙ වමනේ කනවා. ආයෙ වමනේ දාලා ඒක අර මතකනර මේ මත් ඇකිව මේ දෙසම් ඒක මාරපදිට පිල්ලන ඔය කතාවත්තේ බාන්නු මගේ තින් රාගදේශ මොත්තේ ආයක එලි දම් ආයත් අයි ආයත් කනවගෙන් ආයත රාගදේශ මොත්තේ ආයතුර එක එලිර්දාන දෙයක් වෙනස් වෙනවා ආයතුරද ආයතුර දෙනකත් වෙනස් වෙනවා ආයත වෙනස් ඒක මේ මාර හොඳ උදාහරණයක් නේ හරිම ලස්සනයි ඒක අන්න බලන්නකෝ එතකොට දැන් බලන්න ඔන්න ඔන්න බලන්න දැන් නියම කතාව දැන් ඔන්න ඔබ කෑම එකක් අරගෙන අනනවා අනලා කටට දා ගන්නවා. දැන් ඔබ ඒක මතක් කරපු හන්ද මම කියන්නේ මේ කතාව. දැන් බලන්න ඔබ හිතන්න ඔබ මේ කෑම එක වටිනා ඒ කියන්නේ ලංකා ඔබ ඔබ ඔබ දන්න හොඳම හෝටලින් ගෙනල්ලා තියෙන්නේ. ගෙනල්ලා දැන් බලන්න ඒකට වටිනාකමකුත් තියෙනවා. දැන් නහය නහය පිනවිලා සුවඳට. ඇහැ පිනවිලා රූපෙට. ඒ කෑම එක දැක්කහම එතකොට ඒ හෝටලෙන් ගෙනාපු කෑම එකක් කියලා කන පිනවිලා. එතකොට දැන් මේ මේක අල්ලන පාරයක් පාසා ගත පිනවිලා මන පිනවිලා ඔක්කොම ඇහැ කන නාසය දිව කය මන ආයතන හයම පිනවිලා ඔබ ගන්නවා කෑම එක. ඔන්න මේ කෑම එකෙන් අනලා කටට දාගන්නවා. කටට දාලා ඔබ හපලා හපලා හපලා දැන් ඔබට කිව්වොත් ඔක අතට අරගන්න කියලා. කටට දාගත්ත එක. අතට අරගෙන ආයි කන්න කිව්වොත්. දැන් කොහොමද <laughs> දැන් අපිරියයි අපිරිය අපිරේ දැන් ඕක බඩට ගියා කියන්නකෝ හරි බඩට ගියා අතට ගත්තේ නෑ බඩට ගියා බඩට ගිය එක ආයිත් වමනට ආවා කියලා හිතන්නකෝ දැන් ඔබට ඕක කන්න කිව්වා නිසඳ මන්ත්‍ර මේ කැඩි කැඩිය හෙන්න ඒ කියන්නේ දැන් ඔන්න ඔබට ඔබ ගන්න ඒ කියන්නේ ඔබ කාම කන්නේ කැමතිම හෝටලෙන් කෑම එකක් ගෙනල්ලා ගෙනල්ලා දීලා දැන් බලන්න මේ කෑම එකක් ඔබට ගේනවා කියනකොටම කන පිනවිලා ඒක දැක්කහම ඇහැ පිනවිලා අන්න බලන්න ඒ සුවඳට නහය පිනවිලා එතකොට දැන් ඇහැ කන නාසය ඒක කන්න ගන්නකොට දිව පිනවිලා අල්ලනකොට කෑම එක කය පිනවිලා එන ඇහැ කන නාසය දිව කය මේ ටික ඔක්කොම එකතු වෙනකොට මන පිනවිලා. ඔන්න බලන්න දැන් මේකට ලොකු වටිනාකමකුත් තියෙනවා. දැන් ඔබ මේ කනලා ඔන්න කටට දා ගන්නවා බත් කටක්. <clears throat> බත් කටක් කටට දාලා හොඳට හපලා හපලා හපලා හපලා හපලා දැන් ඔබට ඔබ කරන ඔබට කියනවා දැන් ඕක අතට ගන්න කියලායි. දැන් අතට අරගෙන දැන් කියනවා ආයි කන්න කියලා. දැන් තත්ති කොහොමද? <laughs> දැන් තත්ති කොහොමද? ප්‍රියනේ එහෙනම් ඔබට පේනවනේ ජරා මරණය කියන එක දැන් තියෙන්නේ කියලා. එතකොට බලන්න මේ ජරාවට මරණයටපත් වෙන මේ ස්වභාවී දෙයක් නේද ඔබ සැපයි කියලා අරගෙන ඉස්සල්ලා පිනවුනේ. මේකේ ඇත්ත ස්වභාවය නේද මේ තියෙන්නේ. එහෙම එහෙම. එතකොට බලන්න ඔබ ඒ වෙලාවේ එක සැපයි කියලා අල්ලගත්ත තැනම තියෙන්නේ දුකක් නේද? බලන්නකො දැන් මේ කෑම එකම මේ කන්න ආයි කටට දාලා ඔබේම කටටනේ දැම්මේ. ඔබේව කටට දාලා අතට ගත් එක දැන් ඔබට ආයි කන්න බෑනේ. අන්න බලන්න. ඒ ඒ දැකපු තැනත් මේක සැපයි කියලා අල්ලගත්තේ කොහෙන්ද? ඉතින් නේද? ඉතින් ඉතින් මේක කන්න යනකොට මේක දුකයි කියලා අල්ලගන්නේ ඉතින් නේද ආයි? ඉතින් කෑමේගේ ප්‍රශ්නයක් නෙවෙයි. බලන්න. <laughs> එතකොට දැන් ඕක බඩට ගියා කියලා හිතන්නකෝ. දැන් ওই බඩට ගියේ ඔබට තියෙන වටිනාකම වැඩිම කෑම එකනේ. කෑම එකේ බත් කටක්නේ. ඕකායි වමනෙට ගියා කියන්නකො එළියට ආවා කියන්නකො. දැන් ඔබට ඕක කන්න කිව්වෝ. කැමති නෑනේ. එතකොට දැන් බලන්න ජරා මරණ කියන එක මේ ෂණීය වෙන දෙයක් නේද? එහෙමයි මාත් එහෙමයි. එහෙනම් මේ කල් ගිහිල්ලා වෙන දෙයක් මේ ෂණි හැම මොහොතක් පාසාම තියෙන ජරා මරණ වෙන ස්වභාවයක්. මේක තමයි ඇත්ත. ඇයි බලන්නකො මේ බත් එක වටිනාම කියන බත් කට තමයි අතේ තියෙන්නේ. ඒක ඔන්න බලන්න ඒක තමයි දැන් ඔබ රහ බලන්න හදන්නේ. ඔන්න කටට දාගත්තා. අන්නන කට හපන හපන වාරයක් පාසාම රහයි. දැන් ඔබට උක අතට ගන්න කියනවා. දැන් කන්න කියනවා. දැන් අර රහට මොකද උනේ? <laughs> දැන් තියනවා නේද සිද්ධිය. එහෙනම් ජරා මරණ වෙන්න මහ වෙලාවක් ගියාද? එක පාර තරවරණ වෙලා එක පාරක් එම <laughs> අන්න වලන්න දැන් ඔබට තේරුණාද මේ කතාව අපි හිතමු ඔක දැන් උගුරෙන් පල්ලෙහාට උගුරෙන් පල්ලෙහාට යනකොට බලන්න දැනිච්ච රස ඉවරයි දැන් ඔයක එළියට ආව කියලා හිතන්නකෝ එළියට ආව අතට අරගෙන දැන් අතේ දැන් ඔක කන්න කිව්වොත් දැන් අර අර ඔක්කොට මොකද උනේ අර ප්‍රිය ප්‍රියභාවය ඔක්කොම ඉවරයි නේද සැපභාවය ඔක්කොම ඉවරයි. එතකොට බලන්න <laughs> ඔය දෙක මේ දිව දන්නවද? ඇහැ දන්නවද? කන දන්නවද? නහය දන්නවද? කය දන්නවද? ওই ටිකට. දන්නේ නැහැ නේද? ඕක දන්නේ දැන් හිත නේද මේ කියන්නේ දැන් නම් කන්න බෑ කියලා අප්පිරියයි කියලා. ඒකනේ. <laughs> එහෙනම් බලන්න එකම කෑම එකට. එහෙනම් බලන්න මේ කෑම එකේ ඔබ කෑම එකට ප්‍රියයි මధుරයි එතකොට මේක මේ ප්‍රසන්නයි මේක සැපයි මේ ඔක්කෝම අල්ලගත්තේ කොහෙන්ද හිතින්නේද දැන් මේ ලකුණු ටික එහෙම නේද ආපු තැනම ඔබ ඔබ රැවටිලා නේද මේ කෑමේකේ මේක තියනවා කිය ඔව් ඒත් තෙවිලම රැවටුණා අපි මෙහෙම කෑමකේ මේ තියනවා කියලා ඇත්තටම එතකොට බලන්න එතනම රැවටිලා නේද ඇත්තටම මේකේ ස්වභාවයෙන් මේක නේද ජරා මරණ නේද එහෙමයි එහෙමයි එතකොට ඔය කය හැදිලා තින්නේ තෝ වගේ කෑම කාලා නේද ඒ ස්භාවයක් තියෙන කොහොමනේ ඒක ඇත්ත ඒක ඇත්ත එතකොට බලන්න ඔය වගේ කෑම කාලා නේද බිරිඳ හැදිලා තියෙන්නේ දරුවා බිරිඳ ඔක්කොම ඉතින් ඒ විදිහටම තමයි නේද මත්තේ ඔක්කොගේම ස්වභාවය එහෙනම් ප්‍රියයි කියලා ලං කරගෙන තියෙන්නේ ඒ කියන්නේ ඔබේ කයේ ස්වභාවයත් ඕකනම් ඕකේ ස්වභාවයම දුකක් නේද එහෙනම් බලන්න දුකේ ඉඳලා බිරිඳ දරුවා කියලා ලං කරගෙන තියෙන්නේ ඔක්කොම දුක් ගෙන දෙන දේවල්ම නේද ඒවයි තවට බාන දුක්කේ ඥානන්ද දුක්ක අඥානන්ද කිය <laughs> අන්න දැ පේරවා තේරන එතකොට අපි ඒව ලංකරගත සැපයි කියල හිතාගෙන නේද අපි අහුවෙලානේ දෙතනම ඒවයි දොඩු ඔයයි කියලාක දැම්මි කොහින්ද අපි අපි ඔය ලංකරේ කොහින්ද යිග ආන්න මේ ඒකත් හිතින්මන ඉතිම් අන්න බලන්න එතකොට බලන්න මනස තුළම හැදෙන චිත්තරූපයක් තමයි බිරිඳ මනස තුලම හැදෙන චිත්ත රූපයක් තමයි බත් එක. මනස තුලම හැදෙන චිත්ත රූපයක් තමයි දරුවා. මේ ඔක්කොම සැපයි කියලා ලං කරගatti මනසින්ම නේද? මේ ඔක්කොම දැන් දුකයි කියලා දකින්නෙත් මනසින්ම නේද? එහෙමයි. එතකොට බලන්න එළිය කතන්දරයක් නෙවෙයි නේද මේ සිද්ධිය. ඇතුළෙන්ම හැදිච්ච චිත්ත රූපෙට නේද එක පැත්තකින් ඇලිලා තියෙන්නේ. ආයි ඇතුළෙන්ම හැදිච්ච චිත්ත රූපෙට නේද දෙවෙනි සැරේට ගැටෙන්නේ. ඊගාවට ගැටිලා තියෙන්නේ. අන්න බලන්න ඒ දෙකම වෙලා තින්නේ රැවටිච්ච නිසා නේද ඔන්න ඔය නොදන්නාකම තමයි අවිද්‍යාව. ඔන්න තියෙනවා රාග දේශ මොහ යෙදෙන හැටි. දැන් ඔබ දකිනවා ඇලෙන්නවත්, ගැටෙන්නවත්, රැවටෙන්නවත් මෙතන කතන්දරයක් නෑ. මේක මනස තුලම ගොඩ නැගෙන දෙයක්. ඒකේ සැපවත්, දුකවත් එහෙම දෙයක් එතන පනවන්න බෑ. ඒ දෙකටම අහු වෙනවා කියන්නේ ඔබ ඔබ ඉන්නේ රැවටීම. අන්නේ රැවටි දන්නාකම තමයි අවිද්‍යාව මුලා එහෙනම් බලන්න අන්න ඒක දකිනකොට ඊට පස්සේ ඔබ දකිනවා මේ මනසේ හැදෙන එක එතකොට මමද දැන් මේ හැදෙන දේවල් මමද කරන්නේ අන්න ඔබට බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පේනවා පටිච්ච සමුප්පන්නව හට ගන්නවා සමුදය වෙන ධර්මයක් තියෙනවා වය වෙන ධර්මයක් තියෙනවා අන්න උදය වය වෙන උදා වෙන එකක් තියෙනවා වය වෙනයක් තියෙනවා. අන්න අනිච්චාවත සංඛාරා. ඔබ දකිනවා එහෙනම් මේ කතා කරනවා කියන එකත් හිතන බවක්මයි. ක්‍රියා කරනවා කියන එකත් හිතන බවක්මයි. හිතනවා කියන්නේ හිතන බවන්නයි. මේ තමයි සංඛාර. අන්න ඔබ දකිනවා. මේක අවිද්‍යාවෙන්ම ගොඩ නැගෙන කතන්දරයක්. ආන්න මේක ඒ කියන්නේ මේක හේතුඵලව ගොඩ නැගෙන ක්‍රියාවලියක් මනස තුල සිද්ධ වෙන්නේ කියලා දකිනකොට ඒක මම කියලා ගන්න බෑ කියලා ඔබ දකිනවා. අන්න බුදු පියාණන් වහන්සේ පෙන්නපු තැන දකිනකොට එහෙනම් මේ පංච උපාදානස්කන්ධය මම කියලා ගන්න බෑ කියන තැන ඔබ දකින. දකිනකොට ඔබ දකිනවා මේ පංච උපාදානස්කන්ධයක් හටගන්නවා මේ සලායතන හට ගන්නකොට ස්කන්ධ පහක් හට ගන්නවා. ඒ හට ගන්න එකට බුදු පියාණන් වහන්සේ පෙන්වනවා ඒක තමයි පංච උපාදානස්කන්ධය. අන්න ඒක දුකක් හැටියට ඔබ දකින්න. පට්ට මුලාවකනේ මේක මෙච්චර කල් මම කියලා අරන් තිබිච්ච එකමයි දුක කියලා ඔබ දකින්න. ඒම ඒකමයි දුක ඒකමයි දුක ඒකත් ඒකත් එතනම තම දුක ඇත්තර වෙන්නේ එතනමයි දුක පට්ට මුලාවකට අහු වෙලා තිබිලා තියෙන්නේ කියලා දකිනකොට උප දකිනවා අන්න ඒක මෙච්චර කල් අහු වෙලා තිබිච්ච ගැටේ ලෙහා ගන්න අන්න සක්කාය දිට්ඨිය දුර වෙන තැන ඒක දකිනකොට ඔබ එතන නෑ ඔබ ඉන්නේ එතන එතන එතන දැක කියන මහත සක්කාය දිට්ඨිය දුර වෙලා නේද මහත්තයෝ අන්න මේක තමයි ඒතං සන්තං ඒතං පනිදා. යදිදං සම්බ සංඛාර <laughs> සමතෝ ඔබ ඒ මොහොතට ඒ සංඛාර වලින් නිදහස්. <laughs> ඒ ඒක ඒ මල ආය මත ඒ එතන දැකගෙන සක්කාය දිට්ඨි නිදහස් කියන එක නේද මහත්තු කියන්නේ. සක්කාය දිට්ඨි නිදහසේ වෙලා අන්න බලන්න. ඒක දැකලා කියලා කියන්නේ ඔබ ඉන්නේ අවබෝධය තුල. ඔබ ඒ මොහොතේ ඒ ප්‍රමාණයට නිරෝධයේ ඉන්නේ. ඔබ ඒ ප්‍රමාණයට ඔබ නිරෝධය තුළ ඉන්න ඒ කියන ඔබ ඒ වෙලාවේ අවිද්‍යාව නෑ ඔබ ඒ වෙලාවේ ඇහි ඇහි ඇහි ඇහි නෑ ඇහි පිහිටල නෑ ඔබ නෑ ඔබ ඇහෙන් නිදහස් වෙලා ඔබ රූපෙන් නිදහස් වෙලා ඔබ වේදනාවෙන් නිදහස් වෙලා ඔබ සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන් ඔබ නිදහස් වෙලා ඔබ ඉන්නේ අවබෝධය තුල අන්න එතකොට අවිද්‍යාවෙන් නිදහස් වෙච්ච තැන එහෙනම් අවිද්‍යාවෙන් නිදහස් නම් අවිද්‍යාවච්චය සංඛාරා කියන තැන නෙමෙයි ඔබ ඉන්නේ අවිද්‍යාව තසීස විරාග නිරෝධා සංඛාර නිරෝධා කියන තැන ඔබ ඉන්නේ මේක ලස්සනයි ලස්සනයි අන්න බලන්න එතකොට ඔබට අන්න උතන තමයි මට මම නැති වෙන තැන. මට මාව හම්බු වෙන්නේ නැතුව යනවා. අන්නවල මෙච්චරකල් මම මම කියලා අල්ලන් හිටපු මේ දේ මම නෙමෙයි කියලා ඔබට අපුණා. ඒක මම කියලා ගන්න බෑ ආන්න බලන්න අන්න එතකොට ඔබ දකිනවා හිතක් හටගෙන හිතක් නිරුද්ධ වෙන මේ කතන්දරේ. පංච උපාදානස්කන්ධ හට ගන්නව හට ගන්න නිසා නෑ කියන්න බෑ අන්තිකට වැටෙන්නේ ඒක නිරුද්ධ වෙනවා. ඔබ නිරෝධියේ ඉන්නේ. ඔබ ඔක දකිනකොට ඔබ නිරෝධියේ නම් ඉන්නේ. ආන්න බලන්න ඒක වය වෙලා යන. අන්න ඔබ ඉන්නේ උදේවය ඥානය තුල. ඔබ අවිද්‍යාව තුලවත්, තණ්හාව තුලවත්, කර්ම තුලවත්, සතර ආහාර තුලවත්, නිබ්බන්තිය තුලවත් තුල. ආන්න බලන්න. එතකොට ඔබ දකිනවා අන්න අර මේ මොහොතකට හිත හට ගන්න, හිත නිරුද්ධ වෙන මෙන්න මේ මොහොතක මොහොතක ඒ කියන්නේ මේ මොහොතේ උපත මරණිය දකින්න පටන් ගන්නවා. මොහොතක හිතක හට ගැනීමයි හිතක නිරෝධයයි ඔබ දකින්න පටන් ගන්නවා. තේරුණාද? ඒ අත්දැකීමේ ඔබ ඉන්නකොට අන්න ෂණයක් පාසා උපත මරණිය දකින්න පටන් ගන්නවා. ඒ දකින්නකොට බලන්න මව කුසින් ඉපදෙන කෙනාගේ දුක් නිදහස්, මහ පොළවේ වල දාන කෙනාගේ දුක් නිදහස්. එන සංසාරයන් ඉන්න කෙනා උතින් නිදහස් වෙන තැන නේද ඔය පටන් ගන්න. එහෙමයි <laughs> එහෙමයි බලන්න මේ කතන්දර ඒකනේ ඒ කියන්නේ සංසාරේ යනවා කියලා කියන්නේ ඒ ඒ මොහොතේ ඒ ඒ පංච උපාදානස්කන්ධ හට ගැනීමකට අහු ඒකයි වෙන්නේ එක එක ආකාරයෙන් පංච උපාදානස්කන්ධ හට ගැනීම වලට අහු වෙවි අහු වෙවි යන ගමන. අන්න ඒකයි. ඒ කතන්දරින් නිදහස් වෙනවා. ආන්න බලන්න. එතකොට බලන්න මේ මොහොතේ ඔබ අවිද්‍යාවේ නැත්තම් අවිද්‍යාවේ නැත්තම් අන්න බලන්න සංකාර වෙන්නේ. එතකොට බලන්න මේ මොහොතේ අන්න දැන් ඔන්න ඔන්න දැන් තමයි තැන. එතකොට බලන්න මේ මොහොතේ ඔබ පංච උපාදානස්කන්ධය තුල නැත්තම් ඔබ සලායතන තුල පිහිටලා නැහැ. ඔබ ඉන්නේ සලායතන නිරෝධය තුල. සලායතන තුල නැත්තම් අන්න බලන්න ස්පස්ස කියන නාම රූප. ඔව් අන්න බලන්න නාම රූප කියන තැන ඔබ නැහැ. එතකොට නාම රූප නැත්තම් ඒ මොහොතේ ඔබ විඥානීය තුල නැහැ. විඥානීය තුල නැත්තම් ඔබ ඒ මොහොතේ සංකාර කියන දැනට ඔබ අහු වෙන්නේ නැහැ. පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර මේ මොකක්වත් ඔබට රැස්ෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඇහැ කන නාසය කියන මේ ආයතන හය තුල ඔබ කොහෙවත් පිහිටලා නැහැ. හරිනේ? එතකොට බලන්න එහෙනම් ඔබ අවිද්‍යාව තුල පිහිටලා නැහැ. එතකොට බලන්න අනිත් බලන්න සලායතන නිරුද්ධ වෙනකොට ස්පර්ශය නිරුද්ධයි. ස්පර්ශනය ස්පර්ශය නිරුද්ධ ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධයි. වේදනාව නිරුද්ධ වෙනකොට තණ්හාව නිරුද්ධයි. තණ්හාව නිරුද්ධ වෙනකොට අන්න බලන්න උපාදාන නිරුද්ධයි. ඔය කියන්නේ සතර ආහාරම අන්න බලන්න සතර ආහාරයම නිරුද්ධයි. ඒ කියන්නේ ඔබ ඇහි කනේ නහයි දිවේ කයි කොහෙවත් ඔබ පිහිටලා නැහැ මේ වෙලාවේ. කොහෙවත් ඔබ පිළිහිටලා නැහැ. අබ්බ ඒ කියන්නේ රූප වේද රූප ඒ කියන්නේ වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප මේ කොහෙවත් ඔබ පිළිහිටලා නැහැ. අන්න බලන්න අභ්‍යන්තර බාහිර ආයතන කොහෙවත් තුල ඔබ පිළිහිටලා නැහැ. එතකොට බලන්න එතකොට එහෙනම් වේදනා වේදනාව නිරුද්ධ වෙනකොට තණ්හාව නිරුද්ධ වෙනවා තණ්හාව නිරුද්ධ වෙනකොට උපාදාන නිරුද්ධ වෙනවා ඔබ මේ වෙලාවේ කර්ම රැස් වෙන තැනක නෑ උපාදාන පත්‍යා භව කියන සාජාත පුනර්භව කියන දෙයාකාරයකට පිළ. ඒ කියන්නේ මේ වෙලාවේ ඔබ ඒ තුල නෑනේ. පංචිපාදානස්කන්ධය තුල අන්න සහගත කර්ම නැතිනේ. ඔබ මෙතන නෑ. ඔබ මෙතන නැත්තම් අතන නෑ. අතන කිව්වේ මෙලොවත් නැත්තම් පරලෝකට යන්නේ ආයි. ඔබ තමයි බාහි දාරුචි ඉදිරි කිව්ව කතාන්තරේ. ඔබට තේරෙනවද? බාහි ඔබ මෙතන නැත්තම් මෙතන නෑ. ඔබ අන්න දිත්තේ දිත්ත මත්තම් සුතේ තුත මත්තම් උතේ මුත මත්තම් විඤ්ඤාති විඤ්ඤාත මට්ටම් කිව්වේ ඔන්න ඔතනට. මේ මාර ප්‍රඥාවන්තයෙකුට තමයි අහුවෙන්නේ අනේ. ඒකන <laughs> ඔබ ධාරී හාමුදුර කොහොම චෙක්ා ඔබ මෙතන නෑ දැම් පිහිටලා මෙතර නැත්තම් එකන මෙලොව නැත්තම් පරලොව නෑ සහජාත කියන තැන නැත්තම් උනර් බව කියන දැන ඔබ නෑ පිහිටලා ඒ අතර වැද එතකොට පිහිටන්නෙත් නෑ ඔබ අන්න දැක්කද ඔබ මේ කතන්දරී දැක්කොත් දැක්කා පමණ නැවතුරන මුකුත්ම නැනේ මත්ත දැක්කොත් දැක්කවම දැක්කොත් දැක්ක කියන්නේ ඔන්න උතන්ට ඔන්න ඔය අවබෝධය ඉන්න මොහොතේ තමයි දැක්කොත් එක්ක පමණයි වෙන්නේ. ඇහුනොත් ඇහුන පමණයි, දැනුනොත් දැනුන පමණයි. තේරුණාද? ඔන්න ඔතන. මේ අපි හිතන් ඉන්න කතන්දරයක් නෙමෙයි. අන්න එයා තමයි ඒතන් සන්තන් ඒතන් පනිතන් යදිදන් සබ්බ සංඛාර සමතෝ කියන තැන ඉන්න කෙනා. එයා තමයි අනිත්‍යවද සංඛාර උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිර්ජන්ති තේසන්නූප සමෝසකෝ කියන තැන ඉන්න කෙනා. දැන් දැක්කද වාර්තයක්. මේක හරි <laughs> හරි ලස්සන ලස්සන අන්න බලන්න මේ මොහොතේ පංචුපාදානස්කන්දය තුළ නැත්තම් ඔබ මේ මොහොතේ දුක තුළ නෑ දුක තුළ නැත්තම් අන්න බලන්න යංකින්චි දුක්ඛං සම්භූති සබ්බන් සබ්බන් සංඛාර පච්චය සංඛාරං නිරෝධේන නත්ති දුක්ඛස සම්භවෝ කියන තැන. ඒ කියන්නේ මේ යම් දැන් දුකක් නේ හටගන්නේ. අන්න බලන්න. ඒ ඔක්කොම හටගන්න හේතුව තමයි සංඛාර. එතකොට සංකාර හට ගැනීමක් නැත්තම් එයා කියන්නේ ඒ කියන්නේ සංකාර නිරෝධයක් නම් ඇත් තියෙන්නේ අන්න එතකොට දුකේ හට ගැනීමක් නෑ. එයා දුක තුල නෑ මේ වෙලාවේ. අන්න දැක්කද? මේක මහා ගැඹුරු තැන මේකම තැන බුදුහාමුදුරුව පෙන්වන්නේ. එකම තැනක් අවබෝධ කරගත්තොත් බලන්න ඔබ මේ මොහොතේ මෙතන නැත්තම් ඒ කියන්නේ මෙලොව නෑ. මෙලොව නැත්තම් පරලොව නෑ. එහෙනම් ඊ අතරමැදක් පිහිටන්න විදියකුත් නෑ. තිරුණාද ආර තැනක් හිතන එකට බලන්න අන්න එතනති බලන්න එතකොට ඒ මට්ටමින් ඔබ මේ වෙලාවේ මේකත් විදිරම් ඒ මට්ටමින් ඔබට මේ වෙලාවේ ආර්යෂ්ඨාංගික මාර්ගය වැඩෙන ඔබ අවබෝධය කරන ඉන්නේ ඒ මට්ටමට ඔබ ආර්යෂ්ඨාංගික මාර්ගය ඒ මට්ටමට ඔබ අර කුණු ගොඩින් නිදහස් වෙලා ඒ මට්ටමට ඔබ මේ වෙලාවේ මනසේ නිවීමක් අත්විඳිනවා ඔබටම මේක අත්විඳින්න පුළුවන් දෙයක් මිසක් කාටවත් අත්විඳින්න බෑ. ඔබ මේ මොහොතේ අප්‍රමාණ සැහැල්ලුවකට ඔබපත් වෙලා ඉන්නේ. ඒක තමයි මනසේ නිවීම කියන්නේ. මනස තුලමයි ගිනි ටික හටගන්නේ. 11 ආකාරයක ගිනි මනමයි මනසෙමයි හටගන්නේ. ඒ කියන්නේ රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න තුනෙම නිදහස් උතනදී. නේද? <laughs> එතන ජරා ගින්න ඈ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන එක සාකාරයකම ගිනිගොටින් නිදහස්. ඔය ඒක නේදා ඒ ධර්ම මහත්මන් කියන සාමාන්‍ය ওই ධර්ම ධර්ම දැක්කෙනෙක් තමයි සාමාන්‍ය ඔය මේ අර මෛත්‍රී වේදී කරන්නේ නැත්තම් සාමාන්‍ය දුක් ඒවා නිරෝගය කියලා හරියන්නේ නැහැ. අර හිත තුලින් එනවා කියන්නේ මේ ජාති කියන නිදහස් වේවා ජරා කියන නිදහස් වේවා මරණ කියන්නේ මේ රාග දේශ මොහෙන් නිදහස් වේවා කියලා හිතෙන් මෙන්නේ ওই අවස්ථාවට පැත්තට කෙනෙකුට විතරයි නේද මහත්තයෝ. මං අසීල මහත්තයාට කවදා කතාහපු නැති කතාවක් එහෙනම් දැන් කියලා දෙන්න. එහෙනම් බලන්න එහෙමයි නිසා ඔතන තමයි සතර බ්‍රහ්ම විහරණය කියන එක පිහිටන්නේ. මොන සතර බ්‍රහ්ම විහරණය? ඔන්න දැන් බලන්න. ඔබ ඔබ දකිනවා මේ සංසාරේ අනේකම පට්ටම දුකක් කියලා. මේ හැම තැනකම කියන්නේ මෞකුස් ඔක්කොම අර අසූචි වලින් හදපු කතන්දරයේ ඇතුලේ තියෙන කෑලි නේද ඔක්කොම ඉනිමකට. එහෙම ඒම ඒම එහෙම එහෙම තාත මේ ඔක්කොම දැම් බාහිර ලෝකයක් ඔබට පනුවගන්න පැනවෙන්න පනුවන්න බැරිවෙනකොට ඔය ඔක්කෝ පංචුපාදානස්කන්දනී රම්ම කියන්නේ මවකු ඒම ඔක්කෝම පලස මාපොලෝ කියන්නේ ඔක්කෝම ඔක්කෝම එත ඔන්න වල එහෙනම් ඒ සකස්වීමෙන් නිදහස් එතකොට ඔබ දකිනවා මේ විදියට මේ විදියට එක එක විදිහට මේක මේ මේ පංචුපාදානස්කන්ද සකස් වෙනවා නිරසත්තු හැටියට සකස් වෙනවා අසුරයෝ හැටියට සකස් වෙනවා. එතකොට ඒ විදිහට ගති සකස් වෙනවා. මේ ගති නේද මේ තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධේ සකස් වෙනකොට ශක්ති ශක්ති මට්ටමක් තියෙන්නේ. මේ ශක්ති මට්ටම නිර මට්ටමක් තියෙනවා. ශක්ති මට්ටම පෙරීත මට්ටමක් තියෙනවා. ශක්ති මට්ටම මේ මේ තිරිසන් මට්ටමක් තියෙනවා. මේ ගතිය මේ මේ ශක්ති මට්ටම මේ අසුර මට්ටමක් තියෙනවා. මනුස්ස කියන මට්ටමක් තියෙනවා. දේව කියන මට්ටමක් තියෙනවා. මේ බ්‍රහ්ම කියන මට්ටමක් තියෙන. මේ ඔක්කොම මොනවාද? එක එක ගති මට්ටම් මේ මේ පංච උපාදානස්කන්ධයේ සකස් වෙන්න පුළුවන් එක එක ශක්ති මට්ටම් ටිකක් මේ තියෙන්නේ. ඒ ශක්ති මට්ටම් වලට අනුව විපාක සකස් වෙන ස්වභාවයක් තියෙනවා. ඔන්න ඔබ දකිනවා. එතකොට එනම් මෞකුසකට යනවා කියන්නේ ඒ ස්වභාවයේ පංච උපාදානස්කන්ධ සකස් වෙනවා මනුස්ස ලෝකයකට අනුරූපව. තිරිසන් ලෝකයකට අනුරූපව. අන්න බලන්න මේ ඔබ දැන් දකිනවා. මේ කතන්දරේ ඊළඟ මේ ගතිය කියන්නේ මොකද්ද කියනක ඔබ දකිනවා තීරණාද ඊළඟ මේ හිතේ එහෙමයි එහෙමයි එහෙමයි මේ ගතිය කියන්නේ දැන් ඔබ දන්න ගතිය කියලා හිතෙන නේද අන්න හරි මේ මිනිස්සු කියලා පරාසයක් තියෙනවා ඒක හරියට පොලොස් හොස් පරක වගේ ඒ කියන්නේ උන හොඳට බලන්න මේ ඔබට ප්‍රායෝගිකව මේක දකින්න පුළුවන් විදිය අනේ ඔබට වැටහෙවා මේ කියන කතාව ඕ අනේ සාත්සාව දැන් තේරෙනවා තේරෙනවා තේරෙනවා නේද පොලොස් කියලා කියන්නේ පරාසයක් පරාසයක් කොස් කියන්නේ පරාසයක් පනවන්න බෑ කොතද කියලා හරි වරක කියන්නේ පරාසයක් එතකොට බලන්න මේ පරාසයට අනුරූප ඒකට ඒක ස්වභාවයක් පවතිනවා අන්නේ ද මනුස්යෝ කිව්වහමත් මනුස්යෝ කියන්නේත් මේ වගේ පරාසයක් මනුස්්‍යය කියන්නේ ඒතකට මේ පරාසේ අවමට්ටමත් තියෙන උපරින් මට්ටමත් තියෙනවා මේ අතර තියෙනවා මේ ශක්ති ස්වභාවයක් එතකොට මේ එක එක විදිය මිනිස්සුયો කියලා මේ නිර්මාණය වෙන්නේ ඔහොම නේද? අර ස්වභාවය මේ අරයා මෙයා මෙතනත් බලන්න මේ අවව මට්ටම තමයි අපි අර දුප්පත්ම දුක්ම විඳින කියන කොටස. අර උපරිම මට්ටම තමයි අපි මේ හිතන් අපි මේ හිතන අර දේව කියන ස්වභාවය. ඒ කියන්නේ මිනිස්සු ඉන්නව පස් ආකාරයන්. මනුස්ස නිරි, මනුස්ස තිරිසන්, මනුස්ස പ്രേත, මනුස්ස මනුස්ස මනුස්ස දේව කියලා. එතකොට බලන්න මේ මනුස්ස නිරී කියන ස්වභාවය තමයි මේ අඩියම ඉන්නේ. තේරුණාද? මනුස්ස නිරදිලා නිර නිරසත්තු වගේ තමයි ජීවත් වෙන්නේ. ගති තියෙන්නේ සකස් වෙලා එතනට. අප්‍රමාණ දුකකමයි ඉන්නේ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ලෝකේ සකස් වෙලා තින්නේ මේ විදිහට. ඊට පස්සේ මනුස්ස ප්‍රේත, මනුස්ස පිරිසන්. හරිද? එතකොට මේ විදිහට මනුස්ස මනුස්ස එතකොට මනුස්ස දේව. එතකොට මනුස්ස දේව කියන ස්වභාවය තමයි ඉහළටම ඉන්න ස්වභාවය. ඒගොල්ලන්ට හැම ඒගොල්ලෝ හරිම සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙනවා. එතකොට බලන්න එන මේ මිනිස්සු අතර මේ මේ පරාසය අපිට පේන්න ගන්නවා. තිරිසන් සත්තු අතරත් මේ විදිහට අපිට පේනවා නේද? මේ තිරිසන් තියෙනවා තියෙනවා. ඒ ලෝකෙත් අපිට පේනවා ওই විදිහට. එක එක මට්ටම් නේද? එක මට්ටම්. ඒතකොට සුත්‍ර ජීවියාගේ ඉඳලා මේ තිරිසන් ලෝකයේ සකස් වෙන සකස් වීම අපිට පේන්න ගන්නවා. ඊ බලන්න ඒ ශක්ති මට්ටම් තියෙන්නේ. දුර්වල ශක්ති මට්ටම්. තේරුණාද? එතකොට බලන්න මිනිස්සෙක් වෙලත් ඉපදිලා දුර්වලම ශක්ති මට්ටම තියෙන කෙනා තමයි අර අවමෙන්ම ජීවත් වෙන කෙනා. අන්න දැක්කද? තේරෙනවා තේරෙනවා තේරෙනවා. ඔබට තේරෙනවා නේද මේ කර්ම විපාක වෙන්නේ කොහොමද කියන්නේ? ඒ ලෝක සකස් වෙන්නේ කොහොමද කියලා. ඒ ඒ කෙන කෙනාගේ ශක්ති මට්ටම, ඒ මනසේ මට්ටම. මනසේ තියෙන ශක්ති නිපද වෙන මට්ටමේ තියෙන්නේ. තේරුණාද? එතකොට බලන්න මේ විදිහට තමයි දිව්‍ය ලෝකක්. දිව්‍ය ලෝක හයක් ඇයි ඇයි හයක් තියෙන්නේ? යටම මට්ටමක්, ඊගා උඩ මට්ටමක්, ඊගා උඩ මට්ටමක්, ඊගා උඩ මට්ටමක්, ඊගා උඩ මට්ටමක්. කොහොම සකස් වෙන්නේ? ඒ කියන්නේ සිතේ සිතේ තියෙන ශක්ති මට්ටම් හයක් නේද මහත්තයා? ඒ හයට අනුකූලව තමයි හරියට හරි. එහෙනම් බ්‍රහ්ම ලෝකත් ඔහොම නේද? අන්න දැන් ඔබට දැන් මේ ඔක්කොම ලියා ගන්න පුළුවන් 31 ලෝක ධාතුවම. තේරුණාද? ඔව් නේද? ඒ කියන්නේ සැහැල්ලු සැහැල්ලු සැහැල්ලු කියන්නේ ඉහළට ඉහළට ඉහළට කියන එකයි. ආන්න බලන්න. එහෙනම් බලන්න සතර අපාය ගැන අපි අහලා තියෙනවා යටට යටට යටට කියලා. එහෙනම් බලන්න අර බර වැඩිම වැඩිම වැඩිම ඒ කියන්නේ හිතේ අඳුරුමව නේද ඔය පෙන්වන්නේ. හිතේ අඳුරුමවයි හිතේ ආලෝක බවයි නේද ඔය පෙන්වන්නේ. හැම පැත්තටම. එහෙම එහෙම එහෙම එහෙනම් බලන්න රහතන් වහන්සේ කියන්නේ ඔය ඔය එකකටවත් අයිති. එහෙනම් ඒ ස්වභාවය කියන්නේ සම්පූර්ණම ආලෝකම ස්වභාවය. අඳුර චුට්ටක් නැති ස්වභාවයක්. අන්න එතන තමයි මේ ලෝකෙ මිදිච්ච තැන. දැන් රෝගයක් හැදුනා රෝගී මිදීම තමයි ආරෝග්‍ය කියන්නේ. ලෝකයක් අර ලෝකයකට අහුණා ලෝකෙ මිදීම තමයි ආලෝක කියන්නේ. ආලෝක කියන්නේ ලෝකයෙන් මිදීම කියන එක. එන මේ 31 ලෝක ධාතුවෙන්ම මිදීම තමයි ආලෝක කියන්නේ. තේරුණාද? ආලෝක උදපාදී කියන්නේ ඒක ලෝකයෙන්ම මිදීම. අන්න ඒ ස්වභාවය තමයි රහතන් වහන්සේ කියන්නේ. අන්න එතන තමයි සම්පූර්ණයෙන්ම අර මං කිව්වේ ඒතං සත්තං ඒතං පනිතං යද්දං සබ්බ සංකාර සම සම්පූර්ණයෙන්ම සංකාර සමතේටපත් වෙලා තියෙන්නේ. සබ්බූපතිපටි නිසග්ගෝ තණ්හක්ක විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන්නේ අන්න රහතන් වහන්සේ කියන ස්වභාවය. ඉතින් ඒ ස්වභාවය අපි මේක දකින්න දකින්න අපිටත් අත්විඳ විඳ විඳ යන්න පුළුවන්. අඩු වැඩියෙන්. තේරුණාද? එතකොට එහෙනම් මම ඔබට අර කිව්වා නේද මෙත්තා මුදිතා කරුණා උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණය කියන එක. එහෙනම් එහෙම එහෙම එහෙමත් බලන්න ඔබ මේ සංසාරේ ඔබට පරිසම් නොදීපු අනන්තවත් විපාක තිබෙනවා. ඒකට කියනවා අපරාපරිය කර්ම ඒකට කියනවා uppajja වේදිනිය කර්ම කියලා. ditta dhamma වේදිනිය කර්ම නම් මේ ලෝකෙදි දැන් පරිසම් දීලා ඇති ඔබ කරපුවාට විපාක. ඒක මේ මේ මේ ඉන්න අත්භවයේදීම පරිසම් දෙන එක. විත්ත ධම්ම මේ ඔව් එතකොට විත්ත ධම්ම වේදනීය අපරාපරිය උපපච්ච වේදනීය මේ තුන අපරාපරිය කියන්නේ සංසාරයේ ඔබ කොහේ හරි මොන මේ ආපු ගමනේ තාම පරිසම් නොදීපු අකුසල විපාක ඒ කියන්නේ අකුසල විපාක වෙන්න පුළුවන් කුසල විපාක වෙන්න පුළුවන් පරිසම් නොදීපුවා හරිද ඒ කියන්නේ පුණ්‍යාවිසංකාර වෙන්න අපුණ්‍යාවිසංකාර වෙන්න පුළුවන් එතකොට බලන්න ඒව හෙන උපදින්න නියමිතයි නේද ඉස්සරහට තාම ඉපදින්න කියලා උපදින්න નિયમિત තවම ඉපදිලා නැති ඒ කියන්නේ හෙවණැල්ල වගේ අර ගොනාගේ පස්සෙන් එන කරත්ති වගේ එන්න નિયમિત ඒවා ටිකක් තියෙනවා නේද ඒකේ ප්‍රමාණය ඔච්චරත් කියන්න බෑ එහෙනම් ඔබ මෙතනින් නිදහස් නොවුනොත් ඒ ඔක්කොට ඒක භයානක බව ඇත්තටම තේරෙනවා නේ මත් අම්මෝ ඒක යන්න කියන්න බෑ දැන් මේ යන්න බෑ නේද එහෙනම් ඒ ඉපදීම නේද ජාතිය කියන්නේ ඒව ඉපදන්න තියෙන අවස්ථාව තමයි ජාතිය කියන් ඒන ඔබ දැක්ක ඒව ඉපදන්න තියෙන අවස්ථාවත් තියෙනවා කියලන තාම ඉපදිශා නැති මේ අත්බව රැස් කරගෙන තියෙනද විපාක විපාක එන්න තියෙන දේව පුුණ්ඥාපි සංකාර වෙන්න පුළුවන් අපුුණ්ඥාපි සංකාර වෙන්න පුළුවන් අනිජ්‍යාපි සංකාරෙන් පුළ ඔය මොකක් කිවත් මේ ලෝකෙන සංසාරයෙන් හරිද ඔය ඔක්කොම සංසාරය එකොට හෙනම් ඕ උපදින්න නියමිත තාම හටගෙන නැති ඒ කියන්නේ පසුපසෙන් එන්න નિયમિત ඒවා. එහෙනම් බලන්න ඒක කකුල් දෙකෙන් වෙන්න පුළුවන්, කකුල් හතරෙන් වෙන්න පුළුවන්, සුද්ධ ජීවියෙක් වෙලා වෙන්න පුළුවන්, නිර්සතෙක් වෙලා වෙන්න පුළුවන්, පෙරේතෙක් වෙලා වෙන්න පුළුවන්, අසුරයෙක් වෙලා වෙන්න පුළුවන්, තිරිසන් ලෝකෙක වෙන්න පුළුවන්, දෙවිය මිනිස්සු වෙලා වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකවල වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකවල වෙන්න පුළුවන්. ඔය කොහේ ගියත් සංසාරේ. එහෙනම් බලන්න ඒ ඉපදින්න ඉන්න ඔක්කොම ඔබට නිදහස් කරන්න පුළුවන් නේද? ඕන ඇත්ත ඇත මේ මෙත නිදස්නුත් ආදී හරි හරි මට තේරන මෙතන් දැම් මේක නිදස් කරගත් ප්‍රහම විහරණය කියන්න මොකක්ද කියලා එහෙනම් ඒ අය ගැනත් ඔබට මේ වෙලාවේ එන්න ඕනේ දේ දුක්විඳින්න ඉන්න සත්‍යෝ සියල්ලම නිදහස් කරන්න පුළුවන් අවස්ථාව ඔබට තියෙනවා නේද මේ වෙලාවේ. එතකොට බලන්න ඔබ නිසා ඔබ නිසා කර්ම රැස් වෙන්න තව කොච්චර ඉන්නවද? දැන් මේ මේ අත්භවීම කොච්චර කර්ම රැස් කරගන්නවද ඔබ නිසා? ඒක ඇත්තම් සංකාර වෙන්න පුලන් අපුන්්‍යා විසංකාර වෙන්න පුලන් අනි ජවිසංකාර වෙන්න පුලා මංහිද බිරිද මයි රස්සාාව කරදනගට ඔච්චරමින් අනියම් එතකොට බලන ඒ ඔබ නිසා ඒ ගොල්ලු ඉටවස ඒ කර්මය නිසා ඒ ගොල්ලන්ගේ ලික්ක එකක්තිනවාද වෙන වෙනම මේක මේක පෙන්න්න පුළුව මෙච්චර යිසීමාව කියලා බෑන මෙචරක නවතින් නෑන නවතින්න ට බලන්න ඒ ඔක්කොමත් නිදහස් වෙනවා නේදකට ඒ ඔබෙන් ඔබෙන් කර්මයක් රැස් වෙන්න ඉන්න ඔක්කොම මේ සංසාරේ යන්න කොයි ආකාරයක හරි කර්මයක් රැස් වෙන්න ඉන්න ඔක්කොමත් නිදහස් වෙනව නේද? අන්න සතර අනේ සාක්ෂාත් ඒක මේ කතන්දරේ. ඒකේ සීමාවක් පෙන්වන්න පුළුවන්ද? අන්නවරත සංසාර ගමනක් නේද ඔබ මේ දකින්නේ අනාගතේට. ඒ සියල්ලෙම නිදහස් වෙන ඔක්කොම දකින්නව නේද ඔබ? අන්න එතන තියෙන්නේ සතර බ්‍රහ්ම විහරණය. අන්න දැක්කද? එහෙනම් බලන්න ඔබ සෝවාන් ඵලයකටපත් වෙනවා කියන එකත් ඔබ මේ මේ අත්භවයේදීම විශාල කාර්යයක් නේද ඔබ කරන්නේ. ඒ කියන්නේ ඔබ ඒක කියන්නේ බලන්න ඔබත් එක්ක ඉන්න ඔක්කොටම ඒක බලපානවා නේද? ඔබේ වෙනස් වීම. ඒක සාදු අනේ සාදු ඒක සතරම තේරෙනවා නේ. අන්න සතරම විග්‍රහණේ දැන් ඔබට පේනවද මොකද්ද කියන එක? මේක චුට්ටක් කරන්න එපා මහත්තයා. බෑ බෑ බෑ ඒක කොහොමද? පේන්නේ නැති හැක් මේක. මේක තමයි ආර්ය හැ. මේ ආර්ය හැ ආපු කෙනෙක්ට විතරයි ඕක පේන්නේ. අන්න එතන අනියම් මූක ඇත්තනේ. තීරණ ඇතුමට මේක පරාසයක් කියන්න බෑනේ අම්මේ. ඒ කියන්නේ ඔබේ ඔබේ පිරිසිදුභාවය මුළු ලෝකෙම ලෝකයක් පිරිසිදු කරන්න උපයෝගී වෙනවා නේද? මුළු විශ්වය පිරිසිදු කරන්නෙක් බවට පත් වෙලා නේද ඔබ හිනා? ඒ ඇත්තේ ඇත්ත මං දැ මම්බල මගේ ලි කොචර තිරන මං ජීවතෙන් පරස යම් වේ මනුස්සයන්ගේ මනුස්සන් ව කී තෙනකොට අනියම් මේ කන කියල නිම කණ්ඩ ඔබට සීමාව පෙන්න්න ලද සීමාව පෙන්න්න අන්න බල නේන ඔබ පාපිස්සක් වෙන්න වෙන්න ඒ ඔක්කොට මැහිල්ල කුණු ටික පීදල දාල යන්න පුළුවන්නේ අන්න බල පෙනහැට පේනවත්ද ටික ටික ටික ටික ටික ටික එහෙනම් ඔබේ ඔබ පිරිසිදු වෙනවා කියන්නේ ඒ පිරිසිදු බව මේ මුළු ලෝකයක් පිරිසිදු කරන්න ඔබ හේතු වෙනවා. තේරුණාද? එහෙනම් බලන්න එන එක්කෙනෙක් මේ දහම් නැහැ විවර කර ගන්නවා කියන්නේ ඒක මුළු ලෝකයක් පිරිසුදු කරන තැන. එතනද මුළු ලෝකයක් වෙනස් කරන තැන. එක පොයින්ට් එකක්. එහෙනම් බලන්න ඔබේ සතර බ්‍රහ්ම විහරණයේ දැන් පේනද ඔබේ මෙත්තාව, මුදිතාව, කරුණාව, උපේක්ෂාවේ සීමාවක් ඔබට පෙන්වන්න පුළුවන්. බෑ බෑ මේක කරන්න බෑ. මේ අපි මේ දැක්කද? එහෙනම් බලන්න මේ කතන්දරේ එහෙනම් බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩින්නේ ඔන්න ඔය සතර බ්‍රහ්ම විහරණයෙන් තොරව. සතර බ්‍රහ්ම විහරණයෙන් තොරව ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වැඩින්නේ ඒක තමයි සම්මා දිට්ඨිය සම්මා සංකප්පය කියන්නේ ප්‍රඥාවට අදාළ දෙයක්. එතකොට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය කියන්නේ සීලයට අදාළයි. ඕකට තමයි කිව්වේ අරියකාන්ත සීලය කියලා. එතකොට බලන්න ඉතුරු ටික තමයි සමාධියට අයිති ටික. හ්ම්. ඒ කියන්නේ මේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ටික. ඒ ටික තමයි සමාධියටයි කියන්නේ. එතකොට බලන්න එහෙමනම් ඔබ එක්කෙනෙක් මෙතනින් නිදහස් වෙලා යනනේ මේ ධර්මතාවයේම මේ ඔබ එක පැනල් එකේ එක පොයින්ට් එකක්. මේ පැනල් එකේ. ඒ පොයින්ට් එක වෙනස් වෙනවා කියන්නේ මුළු සමස්ත පද්ධතියම වෙනස් වෙනවා. තේරුණාද? සමත් සමස්ත පද්ධතියම වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔබ එක්කෙනෙක් වුණා නම් ඕක වෙන්නේ නැහැ. ඔබ එක්කෙනෙක් නෙමෙයි. ඇත්තටම. එන බලන්න ඔබ කියන තැන තියෙන ධර්මතාවය. මේ ධර්මතාවය තුල ඔබේ ඔය පොයින්ට් එක වෙනස් වෙනවා කියලා කියන්නේ මුළු පද්ධතියම වෙනස් වෙනවා. අන්න ඒකයි සිද්ධ වෙන්නේ. දැන් ඔබට තේරුණාද මේ කතන්දරේ? <laughs> එහෙනම් මේ වෙනස් වීම තමයි අන්න බලන්න මේ වෙනස් වීම බොහෝ දේවල් වෙනස් කරනවා. අන්න බලන්න. එතකොට බලන්න එහෙනම් ඔබ මේ මොහොතේ කෙලෙස් ප්‍රහාණයක ඉන්නවා නම් ඔබට කර්ම බීජ වැපිරෙන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. කර්ම බීජ වැපිරෙන්නේ නැත්නම් කර්ම රැස් වෙන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. කර්ම රැස් වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා නම් අන්න බලන්න නැවත මේ විඥානයක් හටගන්න තියෙන ඒ ඒ හේතුව නැති වෙලා යනවා. ඒකෙන් විඥානයක් හටගන්න තියෙන හේතුව නැති වෙලා යනවා. ඒ විඥානයක් හට ඒ කියන්නේ චිත්ත නියාමයක් හටගන්න චිත්තයක් හටගන්න තියෙන හේතුව නැති වෙනවා. ඒ චිත්ත හට ගන්න හේතුව නැති වෙනවා නම් ඔබට මේ බාහිරයක් සකස් වෙන හේතුව නැති වෙනවා. ඒ කියන්නේ උතු නියාමයේ නිරුද්ධ වෙනවා කියන එක. ඒ කියන්නේ ওই තියෙන පංච නියාම ධර්මය. ඒ තියෙන්නේ ධම්ම නියාමයේ කියන්නේ ඔන්න කෙලස් කියන ස්වභාවය. බීජ නියාමයේ කියන්නේ මේ බීජ කර්ම බීජ වැපිරෙන ස්වභාවය. කර්ම නියාම කම්ම නියාමයේ කියන තැන කර්ම නියාමය. කර්ම රැස් වෙනවා කියන තැන උරු විපාක විඳින්න වෙනවා කියන තැන අන්න කම්ම නියාමය කර්ම නියාමයක් සකස් නොවෙනවා නම් ආයි ප්‍රතිසන්දිය සකස් වෙන අවස්ථාවක් නැත්නම් අන්න බලන්න චිත්ත නියාමයේ බින්දින ස්වභාවයේ චිත්ත නියාමයේ බින්දින ස්වභාවය නම් ආයි උතු නියාමයක් හට නොගන්න ස්වභාවය. ඒකටයි තියෙන පංච නියාම ධර්මයන්ගේ විරෝධය. ඔබට බලන්න එහෙනම් මම හිතනවා ඔබට මේ කතන්දරේ ඔබට තේරෙන්නේ නැති. මොකද්ද මේ වෙන්නේ කියලා. එහෙනම් බලන්න කර්මය සියල්ල කර්මයෙන් සිද්ධ වෙන්නේ නැහැ. කර්මයට ක්‍රියාත්මක වෙන්න තව කර්ම බීජ වැපිරෙන්න ඕනේ. කර්ම බීජ වැපිරෙන්න කෙලෙස් තියෙන්න ඕනේ. එන බලන්න යමෙක් කෙලෙස් ප්‍රහීන කරනවා නම් කර්මයට ක්‍රියාත්මක වෙන්න අවස්ථාවක්. තේරුණාද? කර්මය බිඳිනවා. එහෙනම් සියල්ල කර්මයෙන් සිද්ධ වෙන්නේ නැහැ නේද? දැක්කද? <laughs> තේරුණාද? කර්මයට අපි කර්මයට අවස්ථාව දුන්නොත් තමයි කර්මී ක්‍රියාත්මක වෙන්නේ. කර්මයට අවස්ථාව දුන්නේ නැත්නම් කර්මයට ක්‍රියාත්මක වෙන්න විදියක් නැහැ. එහෙනම් කර්ම න්‍යාය බිඳින බිඳින ක්‍රමේ තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. තේරුණාද? එහෙනම් ආයි බලන්න ඇහක් නූපදින ස්වභාවය. කනක් නූපදින ස්වභාවය. දිවක් නූපදින ස්වභාවය. ආන්න බලන්න. ඒ කියන්නේ ඔබ මේ මොහොතේ අවබෝධයේ ඉන්නවා නම් ඔබ කනේ පිරිනිවන් පාලා. දිවේ පිරිනිවන් පාලා. නහයේ පිරිනිවන් පාලා. ඇහි පිරිනිවන් පාලා. කයේ පිරිනිවන් පාලා. අන්න බලන්න. මේ හිතේ පිරිනිවන්. මේ ආයතන හය තුල ඔබ නැත්තම් අන්න බලන්න. ඒ ආයතන තීච්චිදී ඒ ඒ ආයත ඒකෙන් නිදහස් වෙලා. ඇහැ තීච්චිදි ඇහෙන් නිදහස් වෙලා. කන තීච්චිදි කනෙන් නිදහස් වෙලා. දැක්කද? <laughs> දැක්කද? ඉතින් ඕක දැන් හරි සිව් මේ කතන්දරේ. ඉතින් මේක සිව් ඥානෙක අන්න ඒකයි. ඉතින් උන්වහන්සේ කිව්වේ ඕක තමයි දකින්න කියලා. බලන්න සෝවාන් වෙන්න මොකද්ද කරන්න කිව්වේ? සෝවාන් වුණාම කරන්න කිව්වේ මොකද්ද? අරිය සකදාගාමි වෙන්න කෙනෙක්ට මොකද්ද කරන්න කිව්වේ? අනාගාමි වෙන්න කෙනෙක්ට මොකද්ද කරන්න කිව්වේ? අරිහත් වෙන කෙනෙක්ට මොකද්ද කරන්න කිව්වේ? කරන්න කිව්වේ එක දෙයයි. පංච උපාදානස්කන්ධේ අනිච්ච දුක්ඛ අනාත්ම දැක. අහන්න දැක්කද? එහෙනම් <laughs> ඔබතුමා අහලා ඇති මේ හැම දෙයක්ම මේ එක ඔබතුමා අහලා ඇති දැන් මෙහෙම. දැන් හුඟා දෙනෙක් ඔය මේ කතන්දරේ කියනවා. ඒ කියන්නේ යංකින්චි සමුදය ධම්මා සම්බන්තා නිරෝධ ධම්මා නේද? හේතු පටිච්ච සමුප්පාදන් හේතු බංගා නිරුච්චති. ඔය කතන්දරේ අල්ලන්නේ වෙන විදිහකට. ඒ කියන්නේ හේතු වලින් සකස් වෙනකොට යමක් හේතු නිරෝධේ නිරුද්ධ වෙනවා කියලා කිව්ව කියනවා. දැන් බලන්නකො ඔබතුමා මෙහෙම අප් දෙක වදිනවා. මේ අප්පුඩියක් ගහනවා කියලා හිතන්නකො දහ සැරයක්. එක සැරයක් අප්පුඩියක් ගහනකොට ඒ දැනීම එතනම නිරුද්ධ වුණා. සද්දයක් ආව සද්දෙත් නිරුද්ධ වුණා. දෙක වැදිලා ඉවර වෙනවා. ස්පර්ශ වෙනකොටම තමයි සද්දේ. එතකොට බලන්නේ දැනීම. එතකොට අත් දෙක වැතිලා ඉවර වෙනකොටම සද්දෙත් නිරුද්ධයි දැනීමත් නිරුද්ධයි. ඔය උපමාවෙන් අපි ගත්තොත් එහෙම ඔය යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක. සම්පූර්ණයෙන්ම අපි අනාගෙන තියෙනවා. ඔන්න බලන්න. යංකින්චි සමුදය ධම්මා සම්බන්තං නිරෝධ ධම්මං හේතු පටිච්ච සම්භූතං හේතු අංගා නිරුද්ධති කියනකොට කතන්දරේ ගත්තාම ඔය පෙන්වනවානේ හේතු නිසා ඵල හටගන්නවා හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙනවා කියලා. එතන හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙනවා කිව්වේ මොකද්ද? අපිට යමක් හම්බු වෙන්නේ මනසින් නම් හිතින්ම ආ උනේ උනේ හරි හරි හරි බලන්න හිත හටගන්න හේතු නිරුද්ධ වුණොත් තමයි ඒ ඒක නිරුද්ධ වෙන්නේ. එහෙම නැත්තම් ඒ හේතුව පවතිනව නැවතත් ඵලයක් හටගන්න. නැවත එහෙම එහෙම එහෙම. එහෙනම් බලන්න හේතු කුණාද? අවිද්‍යාව, තණ්හාව, කර්මය, සතරාහරි නිබ්බන්තිය කියන හේතු පහෙන් තමයි සකස් වෙන්නේ. එහෙනම් ඔය ඔය සකස් වෙච්ච එක නිරුද්ධ වෙන්න නම් අවිද්‍යාව නිරුද්ධ වෙන්න ඕනේ. තණ්හාව නිරුද්ධ වෙන්න ඕනේ. කර්මය නිරුද්ධ වෙන්න ඕනේ. සතරාකාරය නිරුද්ධ වෙන්න ඕනේ. විපරිණාම ලක්ෂණයකටපත් වෙන්න ඕනේ. ඔය පහ නිරුද්ධ නොවි ඕක වෙනවද? වෙන්නේ නෑනේ. නෑ නේද? ඒකනේ නං. එතකොට එහෙනම් අර විදියට ගත්තොත් එහෙම අපි මේ මේ මේ කතන්දරේ වැරදි නේද? ඔබට පේනව නේද? මේ මනෝවිඤ්ඤාණ ධාතුව තුල වෙන සිද්ධිය ওই විදිහට නිකන් නිරුද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? එහෙනම් මේ එහෙම මොහොතේ එහෙම කියන්නේ අවිද්‍යා අවිද්‍යා තණ්හා කර්ම සතරාහාර නිබ්බන්තිය කියන්නේ මොකද්ද දන්නවද? ওই පටිච්ච සමුප්පන්නව හටගන්න කතන්දරේ. තේරුණාද? ඒ කියන්නේ මේ හේතුන් නිසා හට ගන්නවා නම් ඒ හේතු නිරුද්ධ නොවුනොත් මේ වෙලාවේ ওই කතන්දරේ නිරුද්ධ වෙනවද? නිරුද්ධ නෑනේ කොහොමත් නෑනේ නෑනේ. අන්න ඒකනේ. ඕක තමයි උදේවය ඥානිය. කොහොමද පෙන්වන්නේ? මම පෙන්වන්නම් ඔබට. මේ මොහොතේ ඔබට හ්ම්. යමක් සකස් වෙනවා කියන්නෙම රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි ස්කන්ධ පහ සකස් වෙන්නේ. එතකොට රූපය සකස් වෙනවා පස් ආකාරයකට. කොහොමද සකස් වෙන්නේ? අවිද්‍යාවෙන් කනින්න නෑ. මේක අහගන්න. අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, කර්මයෙන්, සතර ආහාරයෙන්, නිබ්බන්තියෙන් සකස් වෙනවා රූපය. වේදනාව අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, කර්මයෙන්, සතර ආහාරයෙන්, නිබ්බන්තියෙන් සකස් වෙනවා. සංඥාව අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, කර්මයෙන්, සතරාහාරයෙන්, නිබ්බන්තියෙන් සකස් වෙනවා. සංඛාරය අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, කර්මයෙන්, සතරාහාරයෙන්, නිබ්බන්තියෙන් සකස් වෙනවා. විඥාණය අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, කර්මයෙන්, සතරාහාරයෙන්, නිබ්බන්තියෙන් සකස් වෙනවා. මේ පස් ආකාරයට සකස් වෙනවා. එතකොට බලන්න රූපය පස් ආකාරයකට, වේදනාව පස් ආකාරයකට, සංඥාව පස් ආකාරයකට, සංකාරයේ පස් ආකාරයකට විඥානයේ පස් ආකාරයකට සකස් වෙනකොට 25 ආකාරයකට සමුදය වෙනවා. එනවා මොකද්ද වෙන්නේ? උදය වෙන 25 ආකාරයක්. උදය ඥානයක් ඔය තියෙන්නේ. එතකොට බලන්න එහෙම එහෙමයි. නිකන් නිරුද්ධ වෙන්නේ නැහැ. ඌක නිරුද්ධ වෙන්න නම් ඔය හේතු ටික නැති වෙන්න ඕනේ. මොන හේතුද? අවිද්‍යාව නැති වෙන්න ඕනේ. තණ්හාව නැති වෙන්න ඕනේ. කර්මය නැති වෙන්න ඕනේ. සතර ආහාරය නැති වෙන්න ඕනේ. විපරිණාම ලක්ෂණයකටපත් වෙන්න ඕනේ අන්‍ය ස්වභාවයකට. එහෙනම් බලන්න එහෙනම් රූපය කර්ම නිරෝධයෙන් තණ්හාව නිරෝධයෙන් ඒ රූපය අවිද්‍යා නිරෝධයෙන් තණ්හා නිරෝධයෙන් කර්ම නිරෝධයෙන් සංකාර නිරෝධයෙන් විපරිණාම ලක්ෂණේ නිරුද්ධ වෙන්න ඕනේ. එතකොට බලන්න වේදනාව අවිද්‍යා නිරෝධයෙන් තණ්හා නිරෝධයෙන් කර්ම නිරෝධයෙන් සතරාහාර නිරෝධයෙන් විපරිණාම ලක්ෂණේ දුරු වෙලා යන්න ඕනේ. ওই විදිහට සංඥා සංකාර විඥාන කියන ඔය පහට පහත් ওই විදිහට වෙන්න ඕනේ. එතකොට බලන්න වය වය වෙන්න ඕනේ 25 ආකාරයෙන්. එතකොට බලන්න 25 ආකාරයක ඥාන දර්ශනයක් තමයි මේ වය වය කියන්නේ. තේරුණාද? වය ඥානය කියන්නේ. එහෙනම් බලන්න යමක් ගොඩ නැගින්නේ මනස තුල නම් ස්කන්ධ හටගෙන නම් ඊ ස්කන්ධ හටගන්න හේතුව නිරුද්ධ නොවුණොත් විරුද්ධ වෙනවද කවදක්වත්? එනේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ හේතුව පවතිනවා නැවත එකක් ඒ විදිහ එකක් හටගන්න. ඒක තමයි චුති ප්‍රතිසන්දි කියලා මෞකුසක් මෙබිත්තරයක් සංචේති දුපතක් ඕපපාති උපතක් කියලා යන්නේ උන්නෝමයි. මේ මේ දැන් වෙන්නේත් ඒකයි. මේ දැන් වෙන සිද්ධියමයි වෙන්නේ. එහෙනම් බලන්න යං කිංචි සමුදය ධම්මා සම්බන්තං නිරෝධ ධම්මන්ති. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති කියනකොට අපි මේක දකින්න ඕනේ අනිච්ච අනිච්ච ධර්මතාවය හැටියට. මේ අනිච්ච ධර්මතාවය තමයි මේ සමුදය නිරෝධය. උදේවය කියන එක. තේරුණාද? ඒ හැම තැනකදීම ඉපදෙන්නේ අනිච්ච ධර්මතාවයක් නිසා හටගන්න ස්වභාවයක් තියෙන්නේ. හටගන්න එක දුකක්මයි. ඒක ගන්න සාරයක් නෑ. ආන්න මේ කතන්දරේ දකින්න ඕනේ. අනිච්ච කියලා කියන්නේ මෙන්න මේ උදේවය කියන ස්වභාවයට. තේරුණාද? සමුදේ නිරෝධය කියන ස්වභාවය තමයි අනිච්ච කියලා කියන්නේ. අපි මුගක් දෙනෙක් වරද්දගෙන ඉන්නවා. එන බලන්න මේ මේ මේ මොහොතේ මේක දැන අපි මේක හරියටම මේ හැදෙන හේතු ටික නිරුද්ධ වුනේ නැත්තම් නිකන් නිරුද්ධ වෙලා යන්නේ නැහැ කවදාවත්. මේ අප්පුඩියක් ගැහුවා වගේ අත් දෙක වදිනකොට සද්දය ඇති වුණා, අත් දෙක වැදිලා ඉවරනකොට සද්දේ නිරුද්ධ වුණා කියන දේ නිරුද්ධ වෙන්නේ නැහැ මේක. තේරුණාද? ඒක මේ වෙලාවේ සමුදේ වෙනෙන් වෙන්නේ කොහොමද කියලා දැනගත්ත තැන අන්නර වය ඥානී. ඒ කියන්නේ කෙනෙක් මේ වෙලාවේ සමුදේ වෙන තැන නැත්තම් ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය මම කියලා ගන්නේ නැත්තම් මේ හැදෙන හිත දැකලා නම් තියෙන්නේ මේක හැදෙන්නේ කොහොමද කියලා එයා ඉන්නේ වය ඥානය තුල. උදා වෙන විදිය දන්නවනම් එයා ඉන්නේ වය ඥානය තුල. ආන්න බලන්න. අන්න එතන උදේ වය ඥානය තුල තමයි එයා ඉන්නේ. එයා ඉන්නේ මේ මොහොතේ නිරෝධය තුල. නිරෝධය අත්විඳිමින්. එයා ඉන්නේ මේ වෙලාවේ අන්න බලන අවිද්‍යාවත් අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධා කියන තැන තමයි ආයේ. ඉතින් මම හිතනවා ඔබතුමාට මේ ගැටලු ටිකට ඔක්කොටම උත්තරේ හම්බ වෙන්නේ නැති කියලාද? හරිද එතකොට? ඔව් අනේ ගොඩක් දේවල්. අනේ සාසාල්. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ වෙන මොකක්වත් නෙමෙයි මේ හිතක් හටගන්න හැටි හිතක් නිරුද්ධ වෙන හැටි. හටගන්න හිත නිකන් නිරුද්ධ වෙන්නේ නැහැ. විනාශයක් සහජාත පුනර්භව දෙයාකාරයකට කර්මයක් රැස් වෙලා තමයි නිරුද්ධ වෙන්නේ. ඒකයි සම උදය කියලා කියන්නේ. සම උදය කියන්නේ සම උදය කියන එකයි. සම උදය කියන්නේ මෙලොවත් පරලොවත් දෙකකටම කර්මයක් රැස් වෙලා යන්නේ. සහජාත පුනර්භව කියන දෙයාකාරයකටම කර්ම රැස් වෙලා යන්නේ. අන්න ඒකෙන් මේ මොහොතේ මිදිනකොට කර්මයෙන් මිදිලා ඔබ. අන්න බලන්න. ඒ කර්ම මිදිනවා කියනකොට බලන්න කර්මයක් කර්මයෙන් මිදිලා නම් මේ වෙලාවේ ඔබ සතර ආහාරයෙන් මිදිලා සතර ආහාරයෙන් මිදිලා නම් මේ වෙලාවේ ඔබ තණ්හාවෙන් මිදිලා තණ්හාවෙන් මිදිලා නම් ඔබ මේ වෙලාවේ අන්න බලන්න අවිද්‍යාවෙන් මිදිලා දැක්කද ඒක එතකොට අන්න නිබ්බන්ති ලක්ෂණයකට තමයි මේ වෙලාවේ පත් වෙලා තියෙන්නේ ඉතින් අන්න ඒ වගේ මේක හරි සියුම්ම දකින්න ඕන තැන ප්‍රේමයි යවයි තේරුණාද එහෙනම් ඒ කියන්නේ සිතා කටගන්න හේතුවක් තියෙනවා එහෙනම් ඒ හේතුව දකින්න හේතුව මොකද්ද? අන්නර කිව්ව අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, කර්මෙන් ඒ කියන්නේ සතර ආහාරයෙන් නිබ්බන්තින් තමයි මේ වෙලාවේ යමක් ඔබට ගොඩ නැගෙන්නේ. ඔබට ගොඩ නැගෙනව නෙමෙයි මේ ගොඩ නැගෙන එක ඔබ දකින්නකොට මේක හටගන්නේ මේම හේතු හේතු සමුදායකින් ගොඩ නැගෙන ක්‍රියාවලියක් මනස තුල සිද්ධ වෙන්නේ කියලා ඔබ ඒ තුල නැහැ. ඔබ දැකලා තියෙන්නේ මේක වෙන සිද්ධිය. වෙන්දට ඔබ ඒක වෙලා ඉන්නවා. අන්න දැක්කද? දැක්කද? දැන් එතකොට ඔබට මම කියලා පණ ගන්න පුළුවන් තැනක් තියෙනවා. මේ මම මේ මම මේ මගේ කියලා ගන්න දෙයක් තියනවද කොහෙවත් දැන් මගේ ආත්මය හේතුඵල ක්‍රියාදාමයක් කියලා දැන් විතරම තියෙන්නේ. විතරමයි තියෙන්නේ. ඒතකොට මම නැති කරන්න තියනවද කොහෙවත්? නෑ නේ. අවබෝධය තුල මම නිදහස් වෙලා. තේරුණාද? මම නිදහස් වෙලා. අන්න ඒකයි සිද්ධ වෙලා තියෙන්නේ. හොඳයි අසීල මහත්තයා. එහෙනම් මම හිතනවා ඔබට මේක ප්‍රමාණවත් වෙයි කියලා අදට. අදට. තවත් ඕ අනේ බොම් පිම්ම. අනේ මං ආයි කතා කරන්න මහත්තයෝවේ හොඳමයි හොඳම එමට ඔබට අවස් හොඳ එහෙනම් ඔබට අප්‍රමාණ පින් මේ අවස්ථාව ලබාදුන්න ඔබට මේ යුද්ධම්වික හැක් කරන්න එස්විලු පුන්න කුසල් ඔබතුමාට තවතවත් මේ ධර්මඥානය වැඩිලා මේ සසර ගමනින් නිදහස් වෙන්නට ඒ සියලු පුණ්‍ය කුසල් ප්‍රනිශ්‍ය වේවා කියලා ඔබට අනුමෝදන් මේ සාසල් මම මේ මේකනොත් මේ උපදාගත විනාත් කරන ඔබතුමාට මේ සසර ගමන මේ ජීවිත භවෙම අනේ නිස්ම නිදස් කරගන්න ලවේවා කියම පාලනය අනුමෝදන් කර හෝ පින්මහතයෝ තෙරවන් සන්නම තෙරවන් සන්න